අද අපි මේ ප්‍රවිෂ්ටයක් ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ 6 වෙනි ධර්මදේශනාවටයි. මේ මාලාව සඳහාම අපි සරුවචන් වහන්සේගේ වටිනා සූත්‍ර ධර්මයක් වෙන කෝටිකාම සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. ඒ කෝටිකාම සූත්‍රයේදී සරුවචන් වහන්සේ ලගන්නා ස්වභාවයකින් බොහොම හිත්වදින ආකාරයකින් මතක් කරලා දෙනවා මේසා දීර්ඝ සංසාරේ අපි පටවලල යමින් ධාවනයේ හිටියේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අනනුභෝධයත් අපටි වේදයක් නිසා ඒකේ අසාධන යුතු කාරණා දන්නේත් නැහැ භාවනා කළ කල යුතු කාරණා දැනගෙන ඉඳවත් නැහැ ඒක නිසා මේ විදියට අපි සඳහස් වටේවලලේ ගියා මමත් ඔබ සීලු දෙනාමත් කියලා සඳහන් කරනවා ඊට පස්සේ සරුවචන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ විග්‍රහයක් කරනවා මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය මාර්ග සත්‍ය නිරෝධ සත්‍ය කියලා අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය වචනේ දන්න විදිහට ඉතින් මේ මේ ප්‍රකාශය නිසා සර්වඥ දේශනාව සියල්ලම මේ චතුරාර්ය සත්‍යයට ගැප් කරලා පිටු කරලා ඒ තුලින් විස්තර කරන්න හදන ප්‍රයත්නයක් වගේ තමයි පේන්නේ. ඉතින් ඒ නිසා චතුරාර්ය සත්‍ය සර්වඥාන්සේගේ දේශනාවේ සමස්තයක් නැත්නම් සියල්ල පිටු කර දක්වන අවස්ථාවක් විදිහට සාමාන්‍ය සම්ප්‍රදාන කුල බෞද්ධය සලකනවා. ඉතින් ඒක මූල ධර්මානුකූලව නැත්නම් දර්ශනවාදීව බැලනවා කැත්ත භාවනා කරන යෝගාවචරය කොහොමද මේක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ චතුරාර්ය සත්‍ය කොහොමද අත්දකින්නේ කොහොමද ඒකට මුහුණ දෙන්නේ මේ ගමන ගෙවම් කරනකොට මේ මේ දේවල් ගෙවම් කරන බව දැනගන්නේ කොහොමද කියන එක යෝග ජීවිතයකට බොහොම වැදගත් ඒ වගේම තමයි මේ භාවනා ක්‍රමවලදී කලාතුරකින් තමයි මේ චතුරාර්ය සත්‍ය භාවනා ක්‍රමවලදී හම්බ වෙන්නේ මොකද ඇත්තටම බලනකොට koi භාවනා ක්‍රමිනුත් ඒක සිද්ධ වෙනවා මෙහෙමයි මෙතනදී වෙන්නේ මෙහෙම කොහොමද වෙන්නේ කියන එක විස්තර නොවුනට ඒ නිසා චතුරාර්ය සත්‍යයත් ඒක යෝග ජීවිතයට සම්බන්ධ වීමත් කියන මේ ප්‍රශ්නේ විග්‍රහ විසඳ ගැනීම සඳහා අපි මේ දේශනා මාලාවේදී මේ දුක්ඛ සත්‍ය පිළිබඳව සරුවචන් වහන්සේ දේශනා කරලා තියෙන ධම්මචක්කපවත්තන සූත්‍ර වගේ සූත්‍රවල නිතර හම්බ වෙන මේ දුක්ඛ සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධයයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියන මේ වාක්‍ය තේමා වාක්‍යයක් කරගත්තා. කරගෙන දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ රූපස්කන්ධය අවබෝධ කිරීමයි දුක්ඛස්කන්ධයේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ වේදනාස්කන්ධය අවබෝධ කිරීමයි ඒ වගේම සංඥා ස්කන්ධය අවබෝධ කිරීමයි සංස්කාර ස්කන්ධය අවබෝධ කිරීමයි විඥාන ස්කන්ධය අවබෝධ කිරීමයි කියන එක අපි ඉස්සරහින් තියාගත්තා. ඉතින් ඒතකොට පෙත සකස් වෙනවා. ඒකට යම් තැනක රූපයගේ හට ගැනීමක් සිදු වෙනවා යම් තැනක වේදනාවක විඳීමක හට ගැනීමක් සිදු වෙනවා යම් තැනක හඳුනා ගැනීමක නම් කිරීමක හට ගැනීමක් වෙනවා නම් යම් කිරි යම් වෙලාවක සකස් කිරීමක අරැඳීමක හට ගැනීමක් වෙනවා නම් යම් වෙලාවක මේක මේකයි මේක මේකයි කියලා වෙන්කොට හඳුනා ගැනීමේ හට ගැනීමක් වෙනවා නම් ඒක තමයි දුකේ හට ගැනීම කියලා කඳ වෙනවා. ඉනිසා රූප ධර්මයක් දිහා බලාන ඉන්නකොට අපි පසුගිය මුල්ම දේශනා තුනේදී මතක් කරා වගේ යෝගාවචරයට දකින්න හම්බ වෙන්නේ හැම විටම හටගත් රූපයක්. අනිකතන දෙයක් දීම නොවෙනව නෙවෙයි අනිකත් රූප දිහා බලන්නේ. බලන්නේ හුඟක් වෙලාට බාහිර රූප මෙතන කර්මස්ථානයේ අරගෙන බැලුවත් ඒ ගැන විශේෂ අවධානයකින් එහෙම නැත්නම් සීලයට බහා තබලා සීලයක පිළිදලා කර්මස්ථානයක් වශයෙන් වඩලා ආනපන වගේ අරමුණක් බැලුවත් හුඟක් කල් යනවා Tamanට තේරුම් ගන්න Tamanට පේන්නේ හටගෙන ගොරෝසු වෙච්ච ඝන බහල වෙච්ච ආස්වාසේ ප්‍රසවාසයේ කියලා. ඒක වුණත් ඉස්මතු කරගන්න එක ලේසි නෑ. එතනින් තමයි පටන් අරගන්නේ. පහසු තැනින් පටන් ගන්න. ඉතින් ඒක තාම කියලා දෙන්න යන්නේ මේ දකින්නේ දුක්ඛ සත්‍ය කියලා. මේක රූප කියලා තමයි බලන්නේ. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට ඔන්න දන්නේම නැතුව සුඛ වේදනාවක් පහළ වෙලා දුක් වේදනාවක් පහළ. එතකොට වේදනාවෙත් ඝන බහල වෙච්ච අවස්ථාවල් හම්බ වෙනවා. දුක් වශයෙන්. ඉතින් එහෙම යනකොට එක එක නිමිති හඳුනා ගැනීම සඳහා නම් කිරීම විතක්ක සංකල්පනා පහළ වෙනවා. ඒක පහළ වුණත් ඒක ගොරෝසු විලා හටගෙන මේ කලබල කරන කන බහල වෙච්චව තමයි අහුවෙන්නේ. ඒගොම එතකොට අපි ඊරියව මාරු කරනවා, ඒක සකස් කරනවා, මෙහෙම සකස් කරනවා, අරේම කරනවා, මෙහෙම කරනවා කියලා එක එක සංස්කරණ කරනවා. ඒකත් කරලා ඉවරනාට පස්සේ තමයි සමහරවිට මතක් වෙන්නේ දැන් මම මේක ආවා ඒකට ප්‍රතික්‍රියාවක් වශයෙන් මම මෙහෙම කරා කියලා මේ කකුල හෙල්ලුවේ වේදනාවක් ආපු නිසායි කියලා දන්නේ නැහැ කකුල හොල්ලොබ් බව නම් දන්නේ. අන්න ඒ විදිහට මේ හටගෙන පහළ වෙච්ච රූප වේදනා සංඥා සංස්කාර බලමින් යන යෝගාවචරයට විශේෂයෙන්ම මෙතනදී ඒ ආස්වාද ප්‍රසවාසයේ පිඹීම හැකිලිම වම දකුණ වශයෙන් ඒ රූපස්කන්ධය බලමින් යන යෝගාවචරයට හොඳට පිටත ගාලා හොඳයි කියලා සරුවචන්ස මතක් කරනවා. දැන් ඉති උන්කාක් ප්‍රයත්න කරලා මේක හටගත්ත ඝන බහල වෙච්ච රූප දැක්කා වේදනා සංඥා සංකාර සමහර දකින්න. දැන් මේක කොහේ ඉඳලාද එන්නේ කියලා බලන්න කියලා. හටගන්නේ කොහේ ඉඳලාද කියලා. අට ගැනීම වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක හරි අමාරුයි. ඒක නිකන් රටේ පැතිරිච්ච රෝගයක රෝග නිදානය හොයනවා වගේ. එක්කෙනෙකුගේ රෝග නිදානය වගේ නෙවෙයි පැතිරෙන බෝවෙන ලෙඩක රෝග නිදානය හොයනවා වගේ. ඉතින් බොහෝම ඉවසිල්ලෙන් ඕනේ ඒ රෝගකාරක නියම විෂ බීජ අල්ලගන්න. ඒක තමයි කොහොමද මේ ආශ්වාසය පටන් ගන්න. කොහොමද ප්‍රශ්වාසය පටන් ගන්න. කොහොමද මේ පිම්බීම පටන් ගන්න. කොහොමද හැකිලිම පටන් ගන්න. කොහොමද වම පටන් ගන්න. කොහොමද දකුණ පටන් ගන්න ආදි වශයෙන් දේක හටගන්ම අල්ලගත්තොත් ඒක යෝග ජීවිතේ තාමත් සූක්ෂම තැනකට අති සූක්ෂම තැනකට ආරාධනාවක් කරනවා හැමෝටම අති සූක්ෂම තත්ත්වයට යන්න බෑ නමුත් සූක්ෂම වෙන්න උත්සාහ කරනවා එහෙම නැත්නම් මේ ඉන්දිය ධර්ම දියුණු චුණු කරන්න සත්‍ය ප්‍රධාන කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ දියුණු චුණු වෙන ප්‍රමාණයට තමන්න තේරෙන පටන් අර ගන්නවා මෙතුක්කල් මේ චිත්‍රේ පඩුවයි දැකලා තියෙන හටගත්ත දේවල් දැක්කට දැන් හට ගන්නා හැටි දකිනකොට රෝගයක් මෙමය හටගන්නේ එහෙම නැත්නම් Tamante එන චෝදනාවක් මෙමය හටගන්නේ Tamante එන තරහවක් මෙමය හටගන්නේ Tamante එන ආශාවක් මෙමය හටගන්නේ කියලා ඕනම වස්තුවක ඒ හට ගැනීම දකිනකොට ඒ වස්තුව વિશે තිබිච්ච ආකල්පය ඒ වස්තුව વિશે තිබුණු කොහොමද කියන්නේ. අගයන් ආඩම්බරයෙන් අඩු වෙන ගතියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ රටක රජ කෙනෙක් හරි ජනාධිපති හරි කවුරුත් රටුන්ට ඒක ලොකුයි මහ විශාල විධායක ජනාධිපති සියලු අධිරපති සහිත අධිරාජ්‍යවරයෙක් වුණාට ඒ දරුවා ඉපදිච්ච බව දැක්ක ඒ අම්මට තාම අධිරාජ්‍යයේ පේන පුතෙක් තමයි පේන්නේ. එයා මගේ කොල්ලා. මොකද එයා දැකලා තියෙනවා මියන් හටගන්න ඉඳලා. ඉතින් ළම මේ මේ ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා යම් කිත්තන්ට ඇවිල්ලා ඕටුන පළඳිනවා. ඒ ඔක්කොම කරාට මුල දැකපු කෙනාට මුල දකින්න උත්සාහ කරන කෙනාට මේ වගේ තියෙන අර ගෞරව සම්ප්‍රිතකව නැතුව නෙවෙයි. මේක වෙන්න පුළුවන් දෙයක්. පුංචි වෙන්න පටන් ගන්නවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි යමක හට ගැනීම බලන්න නම් ඒක ඇස් දෙක පිහගෙන netතර දීලා ඒ දිහාම බලන්න. ඒකට බලන්න තියෙන ගොඩාක් දේවල් කැප වෙනවා. නන්නත්තර වෙලා බලමින් අහමින් දකලා දකලා හිටපු වෙනුවට එකක් දිහා ඇස් දෙක කරවිල වෙනකම් බලන්න. ඉන්නකොට හම්බෙන මේ මුල දකින්න ගතිය ਸਰවඥ දේශනා ඉතාමත් වැදගත් දෙයක්. මේක තමයි දුක්ඛ සත්‍යයේ සමුදය කියලා පෙන්වන්නේ. හටගන්නේ. ඉතින් ඇතිවිචි දේ දැකලා සමුදයක් දැක්කනම් ඒ පුද්ගලට ඒක පරිේශන තෘෂ්ණාවක් පහළ වෙනවා. එනේන දේ මේ විදියට බලන්න. එහෙම නැත්නම් මේ දේවල් හටගත්තට පස්සේ මේකේ තියෙන සිලිලාරය, රසය, රසාස්වාදය, ලෝභය වෙනුවට හටගන්මේ සිට බැලීම හරිම විදුහුරු ගතියක් තියෙනවා. දේවල් අතර සමතාවයක් ඇති කරලා දෙනවා. මොකද හැමදේම මේ අවස්ථා තුනක් තියෙනවා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති මේ තිතියගේ දැනගත්තට පස්සේ මේ වෙනස් වෙමින් පවතින මේ මැද දැක්කට හැම එකකම මුලක් තියෙන හැම එකම අගක් තියෙනවා මෙතන මේ මුල දැන ගැනීම පටන් ගන්නතර පස්සේ දේවල් අතර තියෙන විචිත්‍රත්වය වෙනුවට විවිධාංගීකරණය වෙනුවට හැම දෙයකටම පොදු ලක්ෂණක් තියෙනවා හැම දෙයකටම හටගන්නමක් තියෙනවා හටගැනීම දකිනකොට මේ වස්තුවේ තියෙන එසිලිලාරේ සිත් පැහැර ගන්න ගතිය, මනනන්දනීය ගතිය, කංකලු ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. මේ නිසාමයි රසාස්වාදේ කැමැති ඇත්තු වස්තුක හටගන්න දකින්න කැමැති නැත්තේ. මොකද අපේ ජීවිතයේ තියෙන රසාස්වාදේ පිටිපස්සේ. සිලිලාරේ පිටිපස්සේ. එහෙම නැත්නම් කංකලු භාවයේ පිටිපස්සේ. ඉතින් එතකොට ඒව හටගන්නේ ඉඳලා බලන් හිටපුවාම ඒක ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා සරුවචනාංශය සඳහන් කරනවා මේ අරමුණු මාරු කරමින් මේ සිලිලාරයේ දිගේ රසාස්වාදයේ දිගේ යන සංසාරේ නම් එකම අරමුණක හටගන්නේ පටන් බලාගෙන මැදට එන ගමන සංසාර ගමනේ කැඩී යාමක් රාගයේ කැඩී යාමක් නීරසකමේ මතුවීමක් ඒකාකාරීකමේ මතුවීමක් ලෝභයේ වෙනුවට ආශාව වෙනුවට නිබ්බිදා පාල වෙනවා. ඒකාකාරීකම පහළ වෙනවා. මේ නිසා මේක නොදන්න යෝගාවචර 90ක් විතරම වගේ භවනාත් ඇල්ල යනවා. මේක පෙත බව දන්නේ මේක සම්මාදිට්ඨිය බව දන්නේ මේක යෝනිසමංස්කාරය බව දන්නේ. ඉතින් හරිය ප්‍රයෝග රාශියක් කරලා ප්‍රයත්න කරලා සුරංගනා කතා කියලා නැලවිලි කවි කියලා සීනි බෝල දීලා චොක්ලට් දීලා පපඩම් කැල්ලක් කවලා තමයි බබාට මේ බත් ටික කවා ගන්න වෙන්නේ. ඒක නැත්තම් බත් ගන්න කැමති නෑ. <coughs> සමහරුණන් ඉන්න බත් බූසෝ අම්මා බත් කටි පෙන්නකොට කනවා. ගාක් <coughs> දරුවන්න බත් කවන්න මාරිය. එතකොට කරන්න වෙන්නේ අර විවිධාකාර දේවල් තියෙන නිසා අපි ත්‍රිපිටකයේ අටුවා යුගයේදී ගොඩාක් රසවත් කතා එකතු වෙලා තිනවා එකතු කරලා තිනවා මේ නීරස භාවය නැති කිරීම සඳහා බණක කර්මස්ථානයක පෙතක විචිත්‍රතාවය වැඩි කරගන්න. ඉතින් එහෙම කරලා තමයි ගෙනියන්නේ. එදාට ඒ මුල දැකීම විනෝදාංශයක් කරගෙන දේවල් වල විචිත්‍රත්වය වෙනුවට මත වෙන ඕනෙම දෙයක දිහා නැවත නැවත මත වෙන ඕනෙම දෙයක මුල බැලීම පටන් ගත්තට පස්සේ ඒක විනෝදාංශයක් වුණාට පස්සේ මනුෂ්‍යයන්ට ඉබේම යෝගාවචරයක් වෙනවා. එතකොට ඒ වාචරයට නැතුව බැරි විදිහට මේ දේ ලාවට පටන් ගන්න ගොරෝසු වෙච්ච මේ විදිහට ලාවට නැති වෙලා යනවා ඉවර වෙනවා කියලා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දැකපේකනට නිරුද්ධ වීම පේන්න පටන් ගන්නවා ඒක ඒක සිද්ධ වෙන්නේ <clears throat> යෝගාචරගේ මන අපිට එහෙම නෙවෙයි යෝගාචර කැමැතිම නෑ යමක් නිරුද්ධ වෙනවා දකින්න නමුත් කරන්න දෙයක් නෑ බුදුරජාණන් වහන්සේ කරලා තියෙන ක්‍රමයේ හැටියට හටගැන්මේ සියුම් භාවයේ දැක්කනම් ඒ යෝගාවචරයට ගෙවන් කිරීමේ සියුම් භාවයේ නොදකින්න බැරුව යනවා. එස හටගැන්මේ සියුම් භාවයේ දකින්න දකින්න දකින්න භාවනාවේ තීක්ෂණ භාවය ප්‍රනීත භාවය සූක්ෂම භාවය කැපෙන ගතිය එන්න එන්න පන්නරයක් පිහක් ගන්නවා වගේ එන්න පටන් ගන්නවා. ඒ යෝගාචරය ඊට පස්සේ නොදැක ඉන්න බැරි වෙනවා ගෙවන් කරලා. අන්නේ ගෙවම් කරන පැත්ත දකින්නකොට මෙන්න මෙතෙන්ට අඳ ගහන යන තමයි සරුවචනාංශ මේ දුක්ඛ සත්‍ය පෙන්වුවේ මේ සමුදය පෙන්වුවේ මේකයි දකින්න ඕන දේ හටගත් ඕන දයක් විදිහට ගෙවම් වෙනවා කියලා ඒ නිරුද්ධ වෙන පැත්ත දැක්කට පස්සේ ඒ යෝගාවචරයට ආය හට ගන්න වස්තුවක ලෝකේ බාහිර තියෙන වස්තුවක් වේවා අභ්‍යන්තර වස්තුවක් වේවා ඒකේ නිරුද්ධ වෙන පැත්ත නොබලා ඉන්න බැරි තරම් භයානක රෝගයක් හැදෙනවා. ඇබ්බැහියක් හැදෙනවා. මෙතෙක් කල් තිබුණේ ඇබ්බැහිය හටගන්න බලන එක. මංගල පැත්ත බලන එක. සුභ පැත්ත බලන එක. සුඛ පැත්ත බලන එක. නිට්ටය පැත්ත බලන එක. මේ හැම නිට්ටය සුඛ සුභ කියාගෙන ආවත් මේ හැම දෙෙම ගෙවන් වෙනවා. බිඳිලා යනවා, ක්ෂය වෙලා යනවා, වැය වෙලා යනවා කියන එක ලාන්තමට හරි මතු කරලා දුන්නොත් හොඳ සීබුද්ධිය ඇති කෙනෙකුට ඒ මාසට ඊට පස්සේ ඒක නොබලා ඉන්න බැරුව යනවා. ඊට පස්සේ සබොත්ඥාන්සේ පැත්ත කරලා නිකන් ඉන්නවා. දැන් හවුසල තියාගත්තට පස්සේ යෝගාවචරය ඇති වෙන ඇති වෙන දේ මේ විදි යන හැටි දකින්න පටන් ගත්තට පස්සේ ඒක විදි යන හැටි දැකීමේ මාර්ගයක් වඩටපත් වෙනවා. ඉතින් අපි මේ වෙනකොට මේ රූප ධර්ම දිගේ වේදනා දිගේ සංඥා දිගේ සංස්කාර දිගේ මේක පෙන්නගෙන ආවා. ඊ අවශ්‍යගත්‍ය අපි ඊයේ මතු කරගත්තේ අපි මේ සංස්කාර පිළිබඳව සකස් කිරීම පිළිබඳව චේතනා පිළිබඳව අභිමතාර්ථ පිළිබඳව අදිෂ්ඨාන පිළිබඳව යම් විවරණයක්. මට හිතුණා ඒක පොඩ්ඩක් තවද විග්‍රහ කරුවොත් හොඳයි කියලා. මේ සංස්කාර පිළිබඳ කතාව බොහොම පළල් කතාවක්. ඒ වගේම තමයි ඒක මේ ආධුනිකයෙකුට එක බණකදී ආරම්භක බණකදී කියලා දෙන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒ සඳහා ගොඩාක් පිටිය සකස් කරගෙන හිත සකස් කරන භාවනා කරලා ඒ තුලින් යන්න ඕන තැනක් ඒ මොකද මේක හරිම මායාකාරී තැනක්. හරිම ෂට තැනක්. හරිම වංචනික තැන් මේකේ තියෙනවා. නමුත් ඒකේ ඒ වංචනික බව ෂට බව දකින්න උත්සාහ කළොත් හරි විනෝදයක් තියෙනවා මේ. හරි රසවත්කමක් තියෙනවා. ඒ නිසා මේ සංස්කාර කියන වචනය ත්‍රිපිටකයේ ගත්තාම පොළවල් හතර පහ පොලක වෙන වෙන સંદર્ભ විස්තර කරනවා. හැබැයි ඔක්කොම එකමයි සංස්කාර කියන්නේ. ඉතින් ඒක නිසා මේක පිළිබඳව PhD එකක් කරුවොත් දෙකක් කරන්න වෙයි, තුනක් කරන්න වෙයි, හතරක් කරන්න වෙයි, පහක් කරන්න වෙයි, හයක් කරන්න වෙයි. ත්‍රිපිටකයේ ඒ තරම්ම අර්ථ ඡායාවල් දක්වලා තියෙනවා මේ පදේට. ඒ නිසා මේක පරිවර්තන දෙක කියත් ඔක්කොම එරිලා එරෙනවා. ඒ මොකද බටේට સંદર્ભයේ හැටියට බටේට චින්තනයේ හැටියට මේක හරි අමාරුයි කෙලේශයක් විදිහට පෙන්ලා දෙන්න මොකද බටේට සංකල්ප වල හැටියට මේක අඳුරගෙන තියෙන නව නිර්මාණයක් විදිහට ප්‍රගතිශීලී තත්ත්වයක් විදිහට ලකෝ සීලී මනුෂ්‍යගේ හිතේ තියෙන ලොකු දක්ෂකමක් විදිහට තමයි සංස්කාර අඳුරලා දෙන්න හදන්නේ. ඉතින් ඒ නිසා සංස්කාර ගැන ඉගෙන ගන්න ඉගෙන ගන්න මේකේ තියෙන දුකක් මේකේ තියෙන්නේ සංසාරේ ගැට ගැහිීමක් කියන එක අවබෝධ වෙනකොට ඒක ලොකු විපල්ලාශකට යනවා. මනස හරි හිස් තැනකට වැටෙනවා. හරි අසරණ වෙනවා. හරි අතකඩා දැමීම සිද්ධ වෙනවා. ඒක හැබැයි ආශා කරෙත් නැතුව නෙවෙයි. බටහිර චින්තන නෙවෙයි ආශා කර චින්තනේ හිටියත් මේ මේ සංස්කාර වල හැබැයි හෙළුව ඔය ආලවට්ටම නෙවෙයි මවලා තියෙනක නෙවෙයි හෙළුව දැකපු දවසේ යෝග ජීවිතේ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. ඒ නිසා සංස්කාර සඳහන් වෙන අපි ඊයේ කතා කරගත්ත විදිහට අවිද්‍යාව තියෙන ඕනම තැනක නොදැනීම තියෙන ඕනම තැනක අන්ධකාරය තියෙන ඕනම තැනක ඒ අවිද්‍යාව ප්‍රමාණයට සකස් කිරීම කරනවා. නොදැනුවත්කම වැඩි කෙනාට මොනම දෙයක්වත් දිහා බලලා හොඳයි කියන්න දන්නේ නැහැ. යාට ඒක මොන හරි හැඩ කරන්න ඕනේ. මේක මෙහෙම නැදී මෙහෙම තිබ්බනම් හොඳයි, අරහෙම කෙරුවා හොඳයි, මෙහෙම කෙරුවා හොඳයි කියලා මේක ඉතින් নানা ආකාර සකස් කිරීම කරන්න හදන නොකරන තාකල් හරි වෙහෙසක් බෑන. ඒකල කරලා ඒක තමන්ගේ නිර්මාණ දිහා බල බල සැනසෙනවා. අන්න මම තමයි මේක මෙහෙම කෙරුවේ. තිබුණ ක්‍රමය හොඳ නැහැ. තිබුණ ක්‍රමය නෙවෙයි දැන් තියෙන ක්‍රමය තමයි හොඳ කියලා හැමදේම වෙනස් කිරීමේ ආශාවක් තියෙනවා. ඉතින් ලෝකේ සාමාන්‍ය දකින්නේ ඒක නව නිර්මාණ විදියට. ලෝකේ දකින්නේ ඒක ප්‍රගතියක් විදියට දක්ෂකමක් විදියට නමුත් මට මතකයි සිතිවිලි සීය කියන පොතේ මේ පීදශාම් සූර්යය තිබුණා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. චීන එකත් එහෙ මෙහෙ කරලා දාන එක තමයි අතිපඬිතියගේ වැඩි. ඒ නිසා අවිද්‍යාව බලවත් වෙන්න වෙන්න තියෙන ඔක්කොම එහෙ මෙහෙ කරන එක තමයි ගතිය. අර පිරුණ නැති කලේ දිය සැලෙනවනේ. පිරිච්ච කලේ දිය සැලෙන්නේ නැහැ. නිසා යම් දවසක අවිද්‍යාව දුරු වුණයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මේ තියෙන කිසිම දෙයක අඩුවක් පේන්නේ බොහෝම හොඳයි. පිරිච්ච ගතියක් තේරෙනවා. සන්තුෂ්ටි කරගතියක් තේරෙනවා. සම්පත්‍ති කරගතියක් තේරෙනවා. අනේ මේකේ මට එහෙම මොනවත් නොකර මෙහෙම ඉන්න ඇත්තම් ඒකත් ආසාවක් නෙවෙයි. මේ තියෙන දේත් එක සීහිලා පැහැහිලා ඉන්නවා මිස ඒක කිසිම අඩුවක් පාඩුවක් නැහැ. ඒක නිකන් හරියට මීවදයක් වගේ. දඬුණු දාන්න ඕනේ ඒකට මේ කට ගැස්මක් දාන්න ඕනේ මොකක්වත් නැහැ කොයි පැත්තෙන් කියවස් සමරසෙ තියෙන්නේ. ඒ අවිද්‍යාව වැඩි වෙන්න වෙන්න වෙන්න වෙන්න මේවා සකස් කිරීම වැඩි. අඩු වෙන්න වෙන්න වෙන්න ඇති ඇටි එහෙම පිළිගන්න පුළුවන්. මේ සාති පඬිතුෝ ඉන්න තැනක යන ගිය පාරේ හොලඟක්වත් වදින්න තරමට හොඳයි. ඉතින් ඒගොල්ලන් තියෙන හැමදේම එහෙ මෙහෙ කරන්න ඕන. සමාජ මෙහෙයක් කරන වෙනකොට එහෙ මෙහෙ කරන එකයි කරන්නේ. ඒ වගේ Tamanටත් තේරෙයි යම් තැනක මානසික අසහනයක් ආවනම් ඔය එහෙ මෙහෙ කිරීම නිසා තමයි මානසික අසහන එන්නේ. මෙහෙ කරනකොට මානසික අසහන එන්නේ නැහැ. මෙහෙ කියලා කියන්නේ යුග මෙහෙවරක්. Taman එකෙන් කෙරෙන්න දින එක කෙරෙන අච්චරයි. ඒක කරනවත් නෙවෙයි ඒක කෙරෙනවා. ඒ කරන්න හදනකොට තමයි මේ අසහනේ තියෙන්නේ. අද අද විතර ලෝකයේ අසහනේ බලවත් කිසිම යුගයක් මානව ඉතිහාසයේ නැහැ. අපි කියනවා මේක දියුණු සමාජයක් කියලා. අපි කියනවා මේක යන්ත්‍රල පහසුකම් වැඩි සමාජයක් කියලා. අපි කියනවා මේක sannivedana වැඩි සමාජයක් කියලා පිස්සු ලෝකයක්. ඉපදින හැම දරුවෙක්ම උපදින්නේ අසහන නැමැති මකරයි කටට. නුබෝ කලකින් පිස්සෙත් පිහට්ටෙක් වෙනවා. ඒකල සමාජයට වෛර කරනවා. දෙමාපියන්ට වෛර කරනවා, පරිසරයට වෛර කරනවා, තමන්ගේ හිතට වෛර කරනවා. මේක තමයි දිගට යන්නේ. ඉතින් මේ උතනක සරුවචනසේ සඳහන් කරලා තියෙනවා මේ සියල්ලට පොදු නමක් දීලා මේවට සංස්කාර මේ සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා කියලා. බටහිර ලෝකේ ආශා කර විතරක් නෙවෙයි සරුවචනසේ මේ ලෝකේ පහළ වෙලා ඉස්සල්ලාම මේ ප්‍රකාශ කරපු දවසේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා ඒ කටහඬ ගියාලු දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දක්වා ඊට පස්සේ දිව්‍ය ලෝක පහළ හිටපු දීර්ඝාෂ්ක දෙවිවරු මුතුමාකාර බය විල්ලකට බය වුණාලු ඒගොල්ලෝ හිතාන්නේ මේ දිව්‍ය ලෝකවල මේ අවුරුද්දක් මේ අවුරුදු 100ක් එක අවුරුද්දයි ඉතින් මේ වගේ අවුරුදු කෝටි ගණන් දිග තියෙන නිසා කවදාකවත් අපි මැරෙන්නේ ආයෙ ගැට්ටියට මේ මේ මනුස්ස ලෝකේ වගේ වයසට යෑමක්, ලෙඩවීමක්, මරණයක් ඇත්තේ නැහැ. ඉදපන් චුත වෙන එක විතරයි තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ හිතියම නිත්‍ය සංඥාවයි. සෞසර්වඥන්සේ පහළ සබ්බේ සංකාර අනිච්චා කිව්වට පස්සේ සහලවල ගියාලු බොරු කියන්නත් බෑ. මොකද සරුවඥාන්සේ කියන්නේ. සරුවඥාන්සේ කියන මේක හරියට සිංහයා දවස් කීපයක් ගල්ලනේ පුජයන් ඉඳලා ගල්ලෙන් ඉස්සරහට ඇවිල්ලා අතපය දිග ආලා ඈනුමක් එම ඇරලා ඌ තින් සැරයක් සිංහනාදින් නාද කරනවලු. ඒ දන්නවා ඊට පස්සේ හම්බෙන මොකාට හරි පැන්න කෑවා. ආයේ සිංහයාට කවුරක්වත් ඊතර ජවයක් ඇත්තෙත් නෑ බලයක් ඇත්තෙත් නෑ ඥානයක් ඇත්තෙත් නෑ. ඒක නිසා ඒ තුන් සැරේ නාද දෙනකොට කුරුල්ලෝ අහසට පයින්නවලු. වතුරින් සත්තු වතුරට පයින්නවලු. බිල් වලින් සත්තු බිල් වලට රිංගනවලු. හැම සතෙක්ම ආරක්ෂක ස්ථාන වලට යනවලු ඊගාව කවුරු ගොදුරු වෙයිද දන්නේ නැතිලු අඩු ගාණේ රජුරුවන්ගේ ඇත්ගාලේ ඉන්න මංගල හත්ති රාජයාත් පිටිපස්සේ කකුල් දෙක ඈත් කරලා ඒ වෙලාවේ කාපුව කොළබොක් එළියට එනවා ආවොත් ඉවරයි ආන්නේ වගේ තමයි මේ ඉස්සල්ලා මේ සියලු සංස්කාර සියලු සකස් කිරීම සියලු චේතනා සියලු අදිෂ්ඨාන සියලු අභිමතාර්ථ සියල්ලක්ම දුකක් කියලා තේරුම් ගත්ත දවසේ මේකෙන් කරන්නේ වවාගෙන කන දුකක් කියලා තේරුම් ගත්ත දවසේ කහපු කොළබොක්ක එළියට යනවා. ස්පින්සාවේ ඉස්සර කරන කතාවක් තමයි ගෝයන්කසි භාවනා ක්‍රමය කරන යනකොට තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ යනකොට එක්ක වමන යනවා එක්ක බඩ එළිය යනවා. ඉතින් ගෝයකතම කියනවා සංස්කාර කියලා. එනකන් ආවේ මේ නිවන් දැකලා යන්නනේ. ලොකු බලාපොරොත්තුවක් ඇති වෙන්නේ. ලොකු પરමාර්ථයක් ඇති වෙන්නේ. ලොකු අදිෂ්ඨානයක් ඇති වෙන්නේ. ඔබ භාවනා කරගෙන යනකොට කටේ තියෙන හරිවන්දා රෙද්ද පල්ලෙන් බහි. කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන ආනාපාන සති භාවනා කරනකොට මේ විදිහට අද්ගාලේ ඉන්න හස්ති රාජාට වගේ අනිච්ච දුක්ඛං වැටෙනකොට බඩපුරුල් වෙනවා කියන එක. උනේ නැත්තම් මම තමයි පුදුමේ. උනේ නැත්තම් තමයි පුදුමේ. ඒ තරම විපල්ලාසයක් ඒ තරම වෙනසක් ඇති වෙනවා මේ අවිද්‍යාව නිසයි මේ දැඟලිල්ල කියන එක තේරුම් ගන්න. අවිස්කාව අවිද්‍යාව නිසයි මේ එහෙ මෙහෙ කරන්න ඕනකම ඇති වෙන්නේ කියලා දැනගත්ත දවසේ මේ නටන නැටිල්ලේ නාඩගමේ වේදිකාවකට නැගලා බුද්ධ ආදී උත්තරමන් ආශ්‍රයට අපි පෙන්වන්නේ අපේ අවිද්‍යාවේ තරමයි. යම් තා කවිද්‍යාව දිනන නම් ඒ තා කායික ක්‍රියා වැඩි. යම් තාක් අවිද්‍යාව තියෙනවා නම් ඒ තාක් වාචසික ක්‍රියා වැඩි. යම් තාක් අවිද්‍යාව තියෙනවා නම් ඒ තාක් මානසික ක්‍රියා වැඩි. ඉතින් මේක පෙන්වා දීම සඳහා සරුවචනාංශය අවි මේ සංස්කාර වලට වෙන අර්ථකථන දීලා හිතලා කරන කායික ක්‍රියා, හිතලා කරන වාචසික ක්‍රියා, හිතලා කරන මානසික ක්‍රියා නතර කිරීමේ හැකියාව මනුස්සයාට තියෙනවා කියලා මනුස්සත්වයේ පොඩ්ඩක් ඉස්මතු කරලා පෙන්නනවා. පෙන්නලා කියනවා මේ හිතලා කරන කායික දුස්චරිත හිතලා කරන වාචසික දුස්චරිත ටික නතර කරන්නේ කාට මිනිස්සයා කියන්න පුළුවන් හිතලා කරන දුස්චරිත හිතලා කරන කායික දුස්චරිත වාචික දුස්චරිතවත් නතර කරන්න කල්පනා කරන්නේ නැති එකාට මිනිස්සෙක් කියන්නම ඉක්මිච්ච එකෙක් කියන්න මාරු සීතල වෙච්ච එකෙක් කියන්න මාරු සිල්වන්තෙක් කියන්න මාරුයි හැදිච්ච මිනිහෙක් කියන්න මාරුයි සංස්කෘතගත වෙච්ච මිනිහෙක් කියන්න මාරුයි ඒ ජවුනාන්ත ඉස්ලාම සීල ශික්ෂාවේදී පනවනවා කායික දුස්චත්ත වචී දුස්චත්ත නතර කර ගැනීම සඳහා අධිෂ්ඨානයක් ගන්නයි කියන. ඉතියාද ලෝක ප්‍රසිද්ධ කියමන තමයි මේ ගෙවල් දොරවල් ඉන්නකොට පවු නොකර බෑ. බිස්නස් කරන්න බෑ බොරු නොකිය. ඒක නිසා සිල්පද රකින්න අමාරුයි කියලා අපි නිදහසට කාරණාවක් හොයන්න තියෙනවා වරින් වර කාය දුස්චරිත උනාට ටිකක් කමන්නේ වරින් වර වචී දුස්චරිත උනාට කමන්නේ අපි දන් දීලා මේක උපමට්ටම් කරගන්න පුළුවන් නැත්නම් මෛත්‍රී බුදුහාමුදුර ආපුවාම අපි මේක හදා ගන්න පුළුවන් කියලා මේ හිතලා කරන්න පුළුවන් කායික දුස්චරිත වචී දුස්චරිත නැත කරන්න යන්නෙත් නෑ ඊයර කරන්නත් බෑ ඒක බෑ කිව්වට ඔක්කොටම බැරි නෑ ජීල් දකින්නත් ඉන්නවා මට හම්බුණා එක දවසක් ඒ ස්වාමීන් වහන්සේ නමක් මම නිල්ලවම ගිහියක ඉන්න කාලේ. ඔබ සම්පදා වෙලත් අවුරුදු මම හිතන්නේ 30ක් විතර ඇති. ඇවිල්ලිවලා බොහෝම බගෑපැත්ත බොහෝම යාප්පිලා කිව්වා මාත්තු භාවනා කරන්න ඕනේ. ඊටසොස් මම කසාංශ මම එච්චර දක්ෂ බුදුරෙක් නෙවෙයි. මම මේ වගේ හොඳ මිනිහෙකුත් නෙවෙයි එච්චර. ඒ නිසා නෑ නෑ ඔය දන්නරි හොඳටම ඇති. ඔය දැනුමත් හොඳට ඕම ඇති. මට පැවිද්දෙකුට විතර සලකන්න ඕනෙත් නැහැ. තියෙන විදිහකට ඉන්න දීලා මට කියලා දෙන්නයි කියලා. මං ගැන කියනකොට ඒ ශාංශ කිව්වා. ඥාති මම උපසම්පදාලා අවුරුදු 25ක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 45ක් 50කට ඉඳන් මගේ ජීවිතේ කවදාකවත් පංචිල් පද එකක්වත් කැඩලා නැහැ කියලා. මට හීන් දාඩිය දැම්මා. මේ මිනිස්සු ලෝකේ ඉන්නවයි කියලා. මට ආනේ සානස මේ තැති ඔබ වහන්සේට මට මේ එකක් කරනවත් කියන මම පහම කඩලා තියෙනවා කියලා කියයි. පුළුවන් කාලේ කෙරුවේ පන්සල් පද කරන එක තමයි විනෝදාංශිත වාග්. ලොකු ලොකු සිල්පත් දන්නේ නැහැ දැන් දැනගත්තා නම් ඉවත් කඩනවා. ඊට පස්සේ අර ජර්මන් මිනිසෙක් මහත්තයෙක් ආපු වෙලාවේදී මම විහිළුවට කිව්වා මට ජර්මන් භාෂාව තේරෙන්නේ නැහැ. එයාගේ පුතාට කිව්ව පරිවර්තන කරපහ හැබැයි බොරු කියන්න එපා කියලා. තාත්තා කියන එක පරිවර්තනය කරන්න බොරු කියන්න එපා කියලා. පුතා ඒ විදිහටම තාත්තට කිව්වා මේ ස්වාමීන් වහන්සේ කියනවා තාත්තා කියන ඒවා පරිවර්තනය කරන්න කියලා බොරු කියන්න එපා කියලා. තාත්තා එහෙනම් කියපන් ස්වාමීන් වහන්සේට මෙහෙම කියපන් කිව්වා. මොකද්ද කියලා ඒවා. අපේ પરම්පරා තුනක් මම දන්නවා ඒක කවදාවත් බොරුවක් කියලා නෑ. මට ධර්මපාල ජාතක මතක් වෙනවා. අපි බිස්නස් කරන්නේ සාර්ථකයි උඹත් දැනගන්නේ කියලා පුතාටත් කිව්වා. අපේ પરම්පරාව අපේ પરම්පරාව අවුරුදු પરම්පරා තුනක. මගේ තාත්තා තාත්තගේ තාත්තා තාත්තගේ තාත්තගේ තාත්තා. දිගට පවත්වාගෙන යන තමයි බොරුවක් කියන්නේ. ඒ කියන්නේ හොඳට තියෙනවා මේවා අපි දන්නේ නැතුනට තියෙනවා ලෝකේ. ඒ නිසා යම් කෙනෙක් මේ සීලක පිළිපදියානම් කරන්නේ හිතලා මතලා කරන කායික වාචික දුස්චර්ච නැත කරන. ඊට පස්සේ භාවනා කරනවා කියලා කියන්නේ මොකද සමතෝ විපස්සනා චේතනා විරහිතව ඉබේමත් වෙන දේ දිහා බලන්න. කය වචන දෙක නරක පැත්ත නතර කරලා ඇද් දෙක වහලා විවිධ ස්ථානයකට ගිහිල්ලා ඉබේමත් වෙන දේ දිහා බලනවා මොනවාක්වත් චේතනා කරන්නේ නැහැ. මේක දිහා මට ටිකක් විශේෂණය කරලා වර්ගීකරණය කරන්න වෙනවා මෙහිම භාවනාවට කියන පැත්ත විපස්සනා කියලා සමථදී නම් අපි බුද්ධානුස්සතිය අසුබය මරණානුස්සතිය කියලා අමතන දානවනේ ඔළුවට විපස්සනාවේ ඕක නැහැ කමඨහනක් දානවා කියන්නේ අදිෂ්ඨානය කමඨහනක් දානවා කියන්නේ චේතනාව කමඨහනක් දානවා කියන්නේ පරමාර්ථය ළඟා වේතු යම විපස්සනාදි කරන්නේ කායික දුස්චත්ත වචී දුස්චත්ත නැතකල මොනවද එන්නේ කියලා අචේතනිකව මොකද්ද මතුවෙන්නේ කියලා ඒක දිහා බලන ඉන්න එක විතරයි. මම හිතන්නේ මේකත් ලොකු අර්ථක ලොකු අලුත් අර්ථකථනයක් වෙයි ලාංකිකයට. මොකද ඒ තරම්ම ලාංකිකය කරන්නේ අපි සිංහල බෞද්ධය බව ඉඳගෙන කටවණ එක තමයි. මට අනාපානිය අහුවෙන්නේ නැහැ නේ කියලා ඊට පස්සේ කියනවා. මට බිම්බි බෑකලිම අහුවෙන්නේ නැහැ කවුද කිව්වේ අල්ලන්න කියලා. එහෙම එකක් අල්ලන්න කියලා නැහැ. මතු වෙන දේ දිහා බලන්න කියලා. මම මේ සංස්කාර දෙකේ මේ අඬ ගහන යන්න හදාන්නේ. සංස්කාර කියන්නේ චේතනා සංස්කාර කියන්නේ අදිෂ්ඨාන සංස්කාර කියන්නේ පරම මේ මේ අභිමතාර්ථ මොකක්වත් දෙන්න බෑ. දෙවට පට වෙලා සමවර වෙඳගෙන බලාගෙන ඉන්නවා මොකද්ද ඉබේ මතුවෙන්නේ කියලා. ඒක බෙපෙතින් සර්වඥන්සේ ඉංගියක් දෙනවා. මේ රට ප්‍රාණය තමයි මතක් වෙන්නේ. ආනපානය තමයි නැත්නම් ප්‍රාණයාමයි තමයි. ආ ඒක දිහා බලන්නේ. හුස්ම ගන්න යන්නත් එපා හුස්ම නතර කරන්න යන්නත් එපා කෙටි කරන්නත් එපා දික් කරන්නත් එපා මත වෙන තාලෙට බලනින්න මොනවත් සකස් නොකර මේකට කියන කිසිම ප්‍රතික්‍රියාවක් නොකර අපේ හිත උඩුකුරුඤ්ඤම් වෙනවා මේකෙදී අන්ධබන්ද වෙනවා මේකෙදී අපේ හිතට හිතා ගන්න බැරි වෙන මොනවාක්වත් මොකද හිතේ තිබුණෙම නව නිර්මාණ ක්‍රම සහ විදි ඒක කරන්නයි මේක කරන්නයි හසුරවන්නයි අරහේ යන්නයි මෙහි යන්නයි ඉතින් ඒක නිසා අචේතනිකව අසංස්කාරිකව අභිමතාර්ථිකින්තරෝ ඉබේම තියෙන හුස්ම දිහා බලනින්නත් අඩු ගානේ දවස් 4ක් 5ක් යනවා භාවනා මධ්‍යතාන්ට ඇවිල්ලා කරන්න කියලා. මොකද ඒ තරම් මේ හිතට නිකන් ඉන්න දන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී යෝගාචරයට ගහන්න පරිණට යන්න කරකයි දොස් කියන්න යන්න කරකයි මොකද ඒ තරම්ම දේවල් පිටිපස්සේ අඹාගෙන ගියේ හිත කිසි දෙයක් පිටිපස්සේ අඹාගෙන යන්න එපා. මතුවෙන දෙයට අවදි හිතින් බලන්න. එලඹ සිටීමෙන් බලන්න කියලා. බලාන ඉන්නකොට හුස්ම වැටෙනවයි කියලා හිතමු නැත්නම් ආනාපානයට බිම්බීමක් ඉනිවාරි මතුවෙනවා. මතුවෙනට ඒක දිහාම බලාන ඉන්න ඕන නිකන් අනුන් කරලා දෙන දෙයක්, අනුන්ගේ දෙයක් වගේ බලාන ඉන්නකොට මේකට යමක් එකතු නොකරන තාක්කල් මේක එහෙ මෙහෙ නොකරන තාක්කල් මේක අවසන්නේ නැති තාක්කල් සරුවචනාංශයේ 100 200ක් දන්නවා. ඔක දිහා බලන හිටියොත් වෙන්නේ ඔක දැනපත් වෙන්නේ. හොඳට බොර වතුර බොර තියෙන වතුර තියෙන මඩ වතුර තියෙන වීදුරුවක් කබඩයක් උඩ තිබ්බම මොකද වෙන්නේ? බර බර ගල් තැම්පත් වෙන එකට රොන් මඩ තැම්පත් වෙන ඊට මීට මීට මීට සුමාන දෙක යනකොට අර වතුර ඔක්කොම තියෙන රොල්ල සේරම මිදෙනවා. අවක්ෂේප වෙනවයි කියලා අපිට ඕක විද්‍යාවේදී උගන්වනවා. ඉතින් උඩු අතට මොකද වෙන්නේ? පිරිසුදු වෙනවා. ආයෙ වීදුර යන කලව කලවම් කරුවොත් මොකද වෙන්නේ? ආයෙසරයක් අර රෝල් මන්ත්‍ර ගිහිල්ලා ආයෙතරන් අරහා සමාන කාලයක් ගන්න දැන්පත් වෙනවා. අපි මේකට ඕදෝදමණ්ඩි දානවා කියලා කියනවා. යෝගාවචරය කරන්නේ වීදුරක් තිබ්බ මඩ වීදුරක් කබඩ් එකක් උඩ ඒක දිහා බලාගෙන ඉන්න කොහොමද මේක තැම්පත් වෙන්නේ. ලාහනීම තැම්පත් වෙනවා දකින්ද දැන් අපි භාවනා වැඩ පිළිවෙල 6 වෙනි දවසේනේ මේ වෙනකොට සමහරකට පුළුවන්. ඒත් මේක මේ බණත් මේ කමටහනක් වෙනවා සමහරකට කරන්න තියෙන්නේ මොනවත් නොකර ඉන්න එකයි කියන්නේ. කරන්න තියෙන්නේ මොනවත් නොකර ඉන්න එකයි කියන එක තාමත් කමටහනක් තාමත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉතින් මෙහෙම ඉන්න වෙලාවේදී අපි දැන් හිතමු මම ටිකක් ඉක්මන් කරනවා වෙන්න ඇති. නමුත් බණයිකින් බයක් අත දෙකත් ඉවර කරන්න එපා. ඒක නිසා මම ටිකක් කෙටි කරනවා. මේ විදිහට යම් කිසි කෙනෙකුට මේ ස්වභාවයෙන් වැටෙන හුස්ම මෙහෙම තැම්පත් වෙන ගතියද එනවයි කියලා දකින්නයි කියලා දැන් මේ හුස්මේ තැම්පත් වීමට සරුවච්චන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී කියන්නේ මොකද්ද? පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති. මේ කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස ප්‍රසආස පස්සම්බනේ කරමින් පස්සම්බනේ කරමින් නැත්නම් ආස්වාසේ සංසිඳුමින් සංසිඳුමින් හික්මෙනවා. ප්‍රසආසේ සංසිඳුමින් සංසිඳුමින් හික්මෙනවා. ඇත්තම සංසිඳවනව නෙවෙයි සංසිඳෙනවා. මේ සංසිඳනකොට අවුල් කරන්නේ නැතුව එහෙම එහෙ කරන්නේ නැතුව නිසිනින්ද තැම්පත් වෙන්න කරන දෙයට අපි කියනවා අනුග්‍රහ කරනවා කියලා. සමහර ලාඩවල සමදානුග්‍රහිතය කියලා කියනවා සමහරට විපස්සනානුග්‍රහිතය කියනවා. නිසිනින්දේ ආනාපාන නිවිගෙන යනකොට එහෙම යන්න යනකොට මේක කාය සංස්කාරයන්ගේ සංසිඳීම. ඒ කියන්නේ කයේ සකස් කිරීම වල කයේ අඩුම ලංශය තමයි ආස්වාස් ප්‍රසආස පණ තියෙන මොන සතාගේ අඩුවෙන්ම සිද්ධ වෙන දේ තමයි අඩුම ක්‍රියාකාරක තමයි හුස්ම. ඒ හුස්මත් සංසිඳනවා. දැන් එතකොට අසංස්කාරිකව සිටින හුස්මේ සංසිඳුණාට පස්සේ ਸਰවචාන්ස මතක් කරලා දෙනවා ඊ ගාවට පීතිපටි සංවේදී සුඛපටි සංවේදී පස්සම්බයං කාය සංඛාරං කාය සංස්කාරයන් නෑ කාය සංඛාර පටිසංවේදී කාය සංස්කාරයන් කියන්නේ මෙන්න මේකයි කියලා යෝගාවචර ඉස්ලාම ආબોධ කරන්න පටන් ගන්නවා. කාය tempat වුණාට පස්සේ ආශ්‍රස් ප්‍රසවත් tempat වුණාට පස්සේ චිත්ත සංඛාර කියලා කියන්නේ මෙව්වයි කියලා දේවාලේ පළවෙනි තිරේ අයින් කරුවට පස්සේ දෙවෙනි තිරේ පේනවා. චිත්ත සංඛාර වශයෙන් පේන්නේ වේදනා සංඥා. ඒ මේ මේ මේ සූත්‍රේවත් ආනපන සත්‍ය සූත්‍රය සඳහන් වෙනවා. නමුත් සාධක සූත්‍ර මාර්ගයෙන් ගන්න වෙනවා. චිත්ත සංකාර කියන්නේ සංඥා වේදනා. එතකොට යෝගාවචරයට පේනවා දැන් කයේ සම්බන්ධයක් නෑ. තමයි සම්පූර්ණ নিমগ্ন වෙලා ඉන්ද්‍රයන්ගෙන් හිත මෑත් වෙලා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වෙලා ඉන්නකොට নানা ප්‍රකාර වේදනා নানা ප්‍රකාර සංඥාවල් බහුරූපෝලම් පාණ්ඩ පටන් ගන්නවා. හැබැයි මේකෙදිත් නිකන් ඉංගියක් ගන්න පුළුවන් වේදනා බහුල වෙන කෙනාට සංඥා බහුල වෙනව අඩුයි. සංඥාවල් බහුල වෙන කෙනාට වේදනා බහුල වෙනව අඩුයි. දැන් මේ සංඥා චරිත තියෙනවා වේදනා චරිත තියෙනවා. ඒ සංඥා වේදනා චරිත අනුව මේ එන එන සංඥාවට එන එන වේදනාවට ප්‍රතික්‍රියා කරනවානේ. සකස් කරන්න හදනවානේ. මේ වේදනාව වැඩි කරගන්න ඕනේ මේ වේදනාව අඩු කරගන්න ඕනේ මේ සංඥාව හොඳයි මේ සංඥාව නරකයි මගේ මැරිච්ච අම්මා පේන්න පටන් ගන්නවා. අනේ ඒක හරි හොඳයි. බුදුහාමුදුරුවෝ පේන්න ගන්න ඒක හොඳයි. ඔන්න අසුචි පිටක් පේන්න පටන් අරගන්න. එනකම් බලුකුණක් පේන. අනේ ඒක හොඳ නැහැ. ආදි වශයෙන් මේ සංඥා හුද්ධු සංඥා බව දන්නේ නැතුව, මනෝ විකාර බව දන්නේ නැතුව සමහරක් ගණ්ඩ හදනවා, සමහරක් දෙන්න හදනවා. මේ සේරගෙම සංස්කරණ වෙනවා. සකස් කිරීම වෙනවා. ඒක ඒක නිසා චරිත තුනක් අඳුරලා දෙන්න පුළුවන්. වේදනා චරිත තියෙනවා. ඒගොල්ලෝ බොහොම సౌందర్యාත්මකයි. විඳීම් චේස්ත්‍රයට බරයි. සංඥා චරිත තියෙනවා ප්‍රඥාවට බරයි sannivedanයට බරයි. මේ ඒව දිහා දැකලා මේවා සකස් කරන්න හදන සංස්කාර චරිත තියෙනවා. ඒගොල්ලන්ගේ වැඩිම නව නිර්මාණ. එචා ලෝකේ චරිත කායනපසනාවේ සංසිඳුණාට පස්සේ කායපසම කපසම්බය කාය සංකාර වුණාට පස්සේ Taman චරිතේ මොකද්ද කියන එක හොඳට බලන්න හිටියොත් පේන්න පටන් ගන්නවා. සමහරුන්ට වේදනා බහුල වෙනවා, සමහරුන්ට සංඥා බහුල වෙනවා, සංඥා සංස්කාර බහුල වෙනවා. ඉතින් මෙන්න මෙතනදිත් අර ඉබේ පහළ වෙන හුස්ම දිහා යමක් නොකර බොහෝ වෙලා බලන ඉන්නා වගේ මේ වේදනා දිහා මේ සංඥා දිහා මේ සංස්කාර සකස් කිරීම අවශ්‍යයි. ආලවට්ටම් කිරීම අරැඳීම් දිහා කරබන අපුරුද්දට උනාට කරබන නිසින්ින්ද බලන ඉන්නවා කියන එක කය දිහා නිසින්ින්ද බලාිනවට වැඩියත් අමාරුයි වංචනික ධර්ම නිසා. චප්පල ගති නිසා, ෂට ගති නිසා, මායාවී ගති නිසා. මෙතනදී හරියට ඇස් බැඳුම් සෙල්ලම් කරනවා. මෙතනදී හරියට මැජික් සෙල්ලම් යනවා. එනිදි හරියට ගුඪ ධර්ම මතුවෙන්න පටන් ගන්නවා. গুপ্ত ධර්ම මතුවෙන්න පටන් ගන්නවා. ඔය කොයි දෙයකටත් අහුවෙන්නේ එහෙ මෙහෙ කරන කට්ටියට තමයි. එහෙ මෙහෙ කරන්නේ તો කරබන මේක තියා බුදුන් අදහාගෙන සීලේ පිළිහිටගෙන මම මේ කරන්නේ මේකත් ආශ්‍රද ප්‍රසාර සංසිඳන වගේ වේදනා මතුන සංඥා මතුන සංස්කාර මතුනත් මේක සංසිඳවන්නයි ඕනේ. ඒකයි තපස කියන්නේ. ඒකයි භාවනාව කියන්නේ. ඒකයි කෙලස් කපනවා කියන්නේ. ඒකයි හික්මෙනමයි කියන්නේ. ඒකයි උග්‍ර සතිය කියන්නේ. ඒකයි ප්‍රතික්‍රියා නොකිරීම කියන්නේ. ඒකයි අතුරුද කිනා බහිනවා කියන්නේ. ඒකයි බුද්ධ හතිත්වන් වහන්සලා කර දෙය කියලා හරි අමාරුයි මෙතෙන් යන්න මොකද මේ ඈත ගහනකොට ගහනකොට හරි විචිත්‍රතාවල් වෙන්න පටන් ගන්නවා ඒක නිසා අර දන්නේ නැති අලුත් මැෂින් එකක් හම්බ වෙනාට පස්සේ අර බොත්තම් මිරිකනවා මේ බොත්තම් මිරිකනවා වගේ ටික සෙල්ලම් කරන්න හිතෙනවා සෙල්ලම් කරනවා ඇත්තටම සෙල්ලම් කරනවා මොකද හේතුව එක එක චරිතවල හැටියට ඒකක දොස් කියන්න බෑ නමුත් කළ යුත්තේ නම් පුළුවන් තරම් සංසිද්ධ වෙන එකක්. යම් තැනක මෙතෙන්දී සරුවත්තරන්සේ පෙන්ලා තියෙනවා මෙතෙන්දී යෝගාචරයට ගායේන නිකන් ඉන්න බැරි හේතු හතරක් පෙන්වනවා. ඇතුළත හේතු නිසා සහ බාහිර හේතු නිසා අවිසීම ඇති වෙන්න ඉඩ තියෙනවා. හිතලා කරන දේවල් සහ හිතිලා කරන දේවල් නිසා අවිසෙන්න ඉඩ තියෙනවා. මේ කියන සංහිඳියාව බාහිරයේ කෙනහිලි නිසා ආමන්ත්‍රණ නිසා දේවල් දොර ගැන කල්පනා වීම නිසා හෙට අනිදා ගැන කල්පනා වීම නිසා ඇවිස්සෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් Taman ගැනම හිතලා මෙහෙම හරියන්නේ නැහැ මමත් මගේ අනාගතය බලන්න ඕනේ මේ ලෙඩ වෙන්නේ නැති වෙන්න ඕනේ කීර්ති ප්‍රශංසා ලබන්න ඕනේ කියලා යටින් වංචනික ධර්ම වර්ගයක් වැඩ කරනවා. එහෙම නැත්නම් හිතලා සචේතනිකව සසංඛාරිකව අර විවේක බුද්ධියේදී ගොඩාක් නිර්මාණයට පටන් ගන්න. ඉතින් හිතනවා කවදාකවත් නෑ මෙච්චර පිරිසුදු මනසක් මට ආවෙ නිසා මම පුළුවන් තරම් මෙතෙන් දැන් මේ නව නිර්මාණ කරන්න ඕන කියලා මම හිතන්නේ ඒගොල්ලෝ මැරලා ගියාම තමයි ඔය නිර්මාණ රතිය උපදින්නේ. නැත්තම් පරිනිම්බිත වසවත්ති කියලා කියන්නේ වැඩිම නිර්මාණ කරනවා. තව කට්ටියක් ඉන්නවා එහෙම නිර්මාණ නොකලට හිත ඉබේම නිර්මාණ වෙනවා. අසංස්කාරික වෙනවා. මෙන්න මේ හතර වෙන් කරගෙන බාහිර හේතු වේවා අභ්‍යන්තර හේතු වේවා. හිතලා කරන දේවල් වේවා නොහිතා කරන දේවල් වේවා. අවිශ්වෙන එක තමයි ස්වභාවය. දැන් මම කරන්න ඕනේ වැඩේ තමයි මගේ යෝජ භාවනාව තමයි මේව අවුස්සන් නැතුව අවිශ්චිල්ලට උඩගෙඩි දෙන්නේ නැතුව ඉන්න එක. ඔය කග්ගවිසාන සූත්‍රයේදී ਸਰවඥාන්සේ දේශනා කරලා තියෙනවා ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ ගමනිනිසින්නේ තානේ නිපජ්ජේ. අනවිජිතං සේරිතං පෙක්‍රමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. අපි පිරිසක් එක්ක ඉන්නකොට ආමන්ත්‍රණ තියෙනවා. අරක කරමුද මේක කරමුද වරෙන් මචං මහමුදේ නාන්න යන්න ඉතින් ගොඩක් දේවල් එනවා. ඒක කොහොමද කියනවනම් ඉඳගෙන ඉන්නකොටත් ඇවිල්ලා අපිට ආමන්ත්‍රණය කරනවා. හිටගෙන ඉන්නකොටත් ආමන්ත්‍රණය කරනවා. ඇවිදිනකොටත් ආමන්ත්‍රණය කරනවා. නිදාගෙන ඉන්නකොටත් ආමන්ත්‍රණය කරනවා. ඒ හේතුව සමාජශීලී වීමේ ආදීනවයි. කාමන්තනා හෝති සහාය මජ්ජේ. සහායක පිරිසත් එක්ක ඉඳ ගියාම ගමනේ තානේ නිපජ්ජේ නිසින්නේ. හතර පොළේදිම කිසිම තැනක ස්පාසුවක් දෙන්නේ ආමන්ත්‍රණ තියෙනවා. අනබිජිතං සේරිතං පෙක්කමානෝ. මට මෙවකට තරහ නොවෙන්න නම් ඒ කවුරු ඇවිල්ලා නිදාගෙන ඉන්නකොටත් කතා කරනවා. සක්මන් කරනකොටත් කතා කරනවා. හිටගෙන ඉන්නකොටත් කතා කරනවා. ඉඳගෙන ඉන්නකොටත් කතා කරනවා. අන්න ඒකට මට ද්වේෂය පහළ නොවීමට නම් අනබිචිතා විද්‍යාව දැඩි ලෝභේ දැඩි ද්වේෂය පහළ නොවීමට සේරිතං ස්වෛරී භාවයේ ප්‍රාර්ථනා කරන අනබිචිතං සේරිතං පෙක්කමාන අපේක්ෂා කරන්නා වූ විසින් කඟ වේනගේ තනි අඟ වගේ තනි වෙන්නේ කියලා කියනවා. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කඟ වේනගේ තනි අඟ වගේ කනක වේනට විතරයි එකම ලෝකේ තනි අඟක් තියෙන සතා. පණිදිනරම දෙක දෙක තියෙනවා සංග වේදනාවේ අඟ තමයි ලෝකේ බලවත්ම දේ උට බඩගිනි වෙලා ඉස්සරහට යනකොට ගහක් කමනොත් ගහ පලාගෙන යන්නේ කියලා නිකන් කතාවට කියනවා. ඉතින් පිරිසක් ජීවත් වෙනවා කියන එක කැම්බිරිල්ල. නහත් දඩයක්. මහා නායක. මේ සංස්කාර දන්නේ නැත්නම්. චරුවචන් ආචරත් මහා සමය සූත්‍ර තිබුණා. දසදහස් ගණන් දිව්‍යම් බ්‍රහ්මයන් සියලු දෙනා ලමුනම් තුන්වසේ දේශනා කළේම විවේක බුද්ධිය විවේක පටිවි පවිවේක කතා. සෙනඟ රැස් කරන කතා කරේ නෑ. සෙනඟ රැස් වුණා පාරමිතා ශක්තිය නිසා නම් තුන්වසේ පුළුවන් තරම් පවිවේකී කතා කරා. ඒක නිසා පිටින් එන ආමන්ත්‍රණට හේතුව තමන්ගේ සමාජශීලීත්වයයි. ලෝකේ කියන්නේ සමාජශීලීත්වය කියන ලොකු දෙයක්. වට කරගෙන ඉන්න ලකෝල බාලයෝ පිරිසක් නැදෑ පිරිසක් ඉන්නවනම් ලොකු දෙයක් කියලා. මට බුරුමේදී උගන්වපිය පඬිස්වාංශ කියලා කියනවා තමන් තාම ලෝකේ දක්ෂම කර්මස්ථානාචාරය වුණා. පිටිපස්සෙන් යන ගෝල බාල පිරිසක් සිටිය යුතුයම නැහැ කියලා. හිටියොත් එක කනේ කිනිතුල්ලෙක් කනවා වගේ. පුළුවන්තරම් කොස් කපන්න ඉස්සලා අතේ පොල් පොල් තෙල් ගාගත්තා වගේ හලාගෙනම යන්න තියෙනවා. ඒව ඒව නතර කරලා ඇතුලෙන් එන්න පටන් ගන්නවා ආමන්ත්‍රණ. පිටින් ආමන්ත්‍රණ නැත්නම් ඇතුලෙන් එන්න පටන් ගන්නවනවා. Taman යනවා මේ දරුවෝ ගැන කොහොමද දන්නේ? උන්ට කන්න දුන්නොත් දන්නේ. හරකුන්ට කන්න දාලා තියෙනවද දන්නේ නැහැ මේ වෙලාවේ. ඒ ගෝලිය බාලය කොහොමද දන්නේ නැහැ. ඔව්ව ගැන කල්පනා කරලා Taman ගිහිල්ලා අරව අවසන් වෙලාවලුත් තියෙනවා. ඒකල හිතන මේක ලොකු පරානුද්යත පරිසංයුක්ත දේශනාවක් මේක ලොකු කරුණාවක් මේක තියෙන කියලා මේ තමන්ගෙම මම ආයනේ වඩන බව දන්නේ. ඒ දරුවෝ ගෝල බාලයෝ දඩමීම කරගෙන තමන් මමත් මිනිහෙක් කියලා පෙන්වන්න හදනවා. මමත් ලොක්ෙක් මමත් නැතුව බැරි කෙනෙක් කියලා පෙන්වන්න හදනවා. ඒකේ මායාකාරී බව ඒකේ තියෙන ෂටගතිය කවදාකවත් තේරෙන්නේ හිතන්නේ මේක ලොකු පරානුද්යතා පරිසංයුත් දෙයක් මේක. අනේ මමවත් බලන්නේ නැත්නම් කොහොමද බලන්නේ කියලා. මම එක දවසක් ගිහිල්ලා ඔය මේ පිටකොට්ටේ බණ කියනකොට අච්චමලා තුන් දෙනෙක් ආවමයි. දෙන්නෙක්ම මගේ නෑයෝ. ඇවිල්ලා කිව්වා අනේ මන් දන්නේ දැන් ස්වාමීන් වහන්සේ මාසික සැරයක් එනවා. ඒකටවත් එන්න නෑනේ මේ දරුවන්ගේ වැඩ නිසා. දරුවෝ නිතරම කියනවලු මේ අම්මා ඊවට යන්න එපා. අපි සස්ටජන් කෙනෙක් දෙන්නම් අම්මට. ඕන දෙයක් ගෙනත් දෙන්නම් මේ බබාලා බලන්න ඉන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා අනේ උන්ගේ පෞද්ගල ජීවිතේ තනියම කණ්ඩායම උඹලා පැත්තකට වෙලා මේ නාකියන් මැරෙන්නෙත් නැහැ දහහක වෙන්නෙත් නැහැ කියලා උන්ට මහා කරදරයක් උඹලා. ඒ මිසු කියන්නේ නම් ශස්ත්‍රජන් දෙන්නම් මෙතන ඉන්න කියලා තමයි. නමුත් උඹලා ඵලයල්ලා ගියොත් උන් දොඹ තෙලෙන් කවුරු බදිනවා. උඹලා තමයි මේ අනු අර පොඩි උන් මගුල් කන පෞල් කන අතර රින්ගගෙන ඉන්නේ පැත්තකට වෙන්නේ. අම්මෝ එහෙම කියන්න එපයි කියලා කිව්වා. අපේ දරුවෝ එහෙම නෑ. අපේ දරුවෝ බුදුමාකාර ආදරයක් තියෙන්නේ. දරුවන්නේ දරුවන්ටත් අපි සලකගෙන ඉන්නවයි කියලා. මම කිව්වා උඹලා එහෙම තමයි හිතාන ඉන්නේ. නමුත් මැරිජි දවසේ පාටි දානවා කියලා. ඒකට එක අත්තම කෙනෙක් කතා කරලා ස්වාමිනේ කටේ අත දාන්න වටිනවා. මගේ දුව කිව්වලු අම මම පවුල් කරනවා ගෙදර පැත්තෙන් ඉඳිවයි. අපේ වැඩට ඇඟිලි ගහන්න එන්න එපා. අම්මා වරින් වර ඇවිල්ලා යන්න. මම ඒක පස්සේ සාන්ත වෙනම ගියක් කරන්න මම පැත්තකටලා ඉනවා. මම ඒ දරුවා උගන්වන පාඩම මට ඇති කියලා. ඒක නිසා මේ අපි හිතාන ඉන්නවා අපි නැත්තම් උදේ ටික පායන්නේ පාන්දර කුකුළු අඬලන්නේ කිසි දෙයක් කරන්න බෑ අපි තමයි මේක කරන්නේ අපි කෙරුමු කියලා. ඒ හැම කෙරුමක්ම එන්නේ මේ සංස්කාර කියන වංචනික ධර්මය හරහා. ෂටගතිය හරහා, මායවි ගතිය හරහා. ඒකල අපිම හිතා ගන්නවා අපිත් ලෝකේ නැතුව බැරි જાතියක් කියලා. මම රසයෙන් අස් වෙලා ගිහිල්ලා පැවිදි වෙන්න ඕන වෙන්න ඕන කියලා ඉන්න වෙලාවේදී මට යාළුවෙක් කතා කළේ ඔය ඇමරිකන් ජාතිකයේ යෝගාචර රාහුල හම්සෝ ඉන්නෝ වගේ තරුණ කාලේදී විශාල කැපකිරීමක් කළා පැවිදි වෙච්ච ඉතින් ගිහිල්ලා හම්බෙලා කතා කරපන් කියලා. ඉතින් නිල්ලබ උඩාර ලී කුටිය හිටියේ. ඉතින් මම බොහොම ලැජ්ජාවෙන් ළඟට ගිහිල්ලා කුටිය වාරනට පස්සේ මයි දිහා බැලුවේ නිකන් ගෙට නිකන් ගැරඩියක් ආවා වගේ බැලුවමයි දිහා. ඊට පස්සේ වන්දනා කරලා පස්සේ ඔය මොකටද ආවේ කියලා. ඊට පස්සේ මම කව ස්වාමීන් වහන්සේ අඳුර ගන්නත් ආසයි මේ දැකලා පොඩ්ඩක් කතා කරන්න කියලා. හ්ම් කතා කරන්නේ. ඉතින් දැන් කතා කරන්නේ මොනවත් නැහැ මොකද ඒ සඳහන් බලන්නේම නිකන් මේ හොඳ පාවහයට හොදි වෙදන්න කතාවක්මයි කතා කරන්නේ. ඊට පස්සේ මම කවදාවත් මම රස්සාව කරන දැන මෙච්චර ගාණක් මිනිස්සු රස්සාව ඉන්නවා මම තමයි කෙරුම එතන. ඉතින් ඒගොල්ල කියනවා අසලා යන්න එපයි කියලා ගියොත් එහෙනම් මේක නුව වෙයි කියලා ඒ උනට මට හිතෙනවා පැවිදි වෙන්නක් කියලා. ඉතින් මට ඔබ වහන්සේගේ අදහසක් දැනගන්න ආවේ මේ කොහොමද මේ වගේ වෙලාවට කටයුතු කරන්නේ? ඉතින් මොකද්ද වැවිදෙන්න බැරි? මොකද්ද කාරණාව අමාරු? නෑ මං කෝ ඒගොල්ලෝ උඟ දෙනෙක් කියනවා මම හිටියොත් ඒ ආයතනේ දියුණු වෙනවා ඒ නිසා ඒගොල්ලන්ට ලාභයි. ඒක නිසා මම පැවිදි වුණත් මේ පුද්ගලික අදහසක් ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලන්ට සුභසිද්ධිය නැති වෙනවා කියන්නේ. ජානි පැත්තේ පිටේ බලක ඔබ හිතාගනින් ලංකාව කියන්නේ උඟක් සාක්ෂරතාවයේ තියෙන රටක්. 180 ගාණක් උගත් වෙනවා. උඹ නැත්තම් උඹට වැඩිය හොඳ එකෙක් කොතෙන්ද එනවයි කියලා. බය වෙන්න එපා. උඹට යන්න උඹ බලයන් නිකන් බොරුවට අර මිනිස්සු දඩමීම කරගෙන ඔතන එල්ලීගෙන ඉන්න කතා කරන්න යන්න එපා. ලංකාවේ උඹට වැඩිය සුදුසු ඕනේ තරම් ඉන්නවා. මම එකක් කියන්නම් කිව්ව උඹ ඔතනින් ගියොත් ඔයිට වැඩිය හොඳ එකෙක් කොතෙන්ද එනවයි. මට නිකන් ඇඳගෙන ඉන්න එක එකක් වුණා වගේ. මම හිතා හිටියේ එමනේ අනේ අන්න එපා ඔයා ඉන්න හරි වටින කෙනෙක් කියයි කියලා. ඉතින් මම අර ආපු මහත්තයට එල්ල කිව්වා මෙන්න මෙහෙමයි කියලා. ඒ මහත්තයරත් මොනවාක්වත් කරගන්න විදියක් නැහැ. ඇත්තටම මම අයින් වුණාට පස්සේ එතන PhD කාර්යයක් ආවා. අපි අයින් වුණයි කියලා සත්‍ය පහක වෙනසක් වෙන්නේ මේ කියනකොට දෙවෙනි මාත්‍ය මට අරපෙක්කන මට කියනවා මටත් හොඳ කතාවක් මතක් වෙනවලු. මේ මිනිස්සයා හිතනවලු මේ ලෝකේ මනුස්ස ලෝකේ කියලා මේ අපි තමයි මේ හරක් ඇති කරන්න ඕනේ කුකුලන්ට කන්න දෙන්න ඕනේ බල්ලන්ට බැඳගෙන කන්න දෙන්න ඕනේ ඔක්කොම හදන්න ඕනේ කැරපොත්තු අයින් කරන්න ඕනේ මදුරෝ නැති කරන්න ඕනේ මේ මනුස්ස ලෝකේ කියාගන්නු ඉන්නේ යම් දවසක මනුස්සයා මේ ලෝකේ නැති වුණොත් ඔය හරක් ගාලා කඩාන කියලා උන් තනකොළ කාලා යැපෙයි කුකුළු අගුණන් කාලා යැපෙයි කැරපොත් උන්ගේ වැඩ කරගන්නේ මඳුරු උන්ගේ වැඩ කරගන්නේ මනුස්සය නැතුණා කියලා උන්ට සත්ත පහක ගාණක් නැහැ. අමාරු වෙනවා නම් අමාරු වෙන්නේ ගෝල් ෆිෂ් කියන සතා විතරක් අමාරු වෙටේ කිව්වා ඌට හොයාන කන හැටි දන්නේ ඒ තරම මනුස්සය නිසා නාස්තිලා ඉන්නේ කිව්වා. ඌ මුහුදට දාපන් මැරනවා කිව්වා. එහෙම නැත්නම් පටපණුවා මැරෙයි කිව්වා. උන් දෙන්න විතරයි කිව්වා දැන් මනුස්සය නැතුව රැකෙන්න බැරි අනික ඔක්කොමලා ඔය කිසි දෙයක වෙනසක් වෙන්නේ නැහැ. අයින් වෙලා බලපන් හොඳට යනවා ඊට වැඩි තුනට හොඳින් යනවා වැඩි. නැත් අපි හිතන්නේ මම නැත්තම් මෙතන අම්මෝ මේක ගිනි ජාලාවක් වෙයි මල අවුලක් වෙයි කියලා ඒකෙන් මම යට පුදුමාකාර උසස් තනක් දීගෙන ඒක සුදු හුණු කකා ඉන්න එක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. ඒ නිසා කවුරු හරි පිටින් ඇවිල්ලා අපි ඇවිස්සුවේ නැත්නම් අපි හිතාන ඉන්නවා මම නැත්තම් මේ ලෝකේ රැවන් කැරකෙන එකක් නෑ. හෙට උදේ පායන එකක් නෑ. කුකුළු අඬලන එකක් නෑ. රැහැ වෙන එකක් නෑ. මම තමයි මේ රෑ දවල් කරවන්නේ. ගම කරවන මිනිස්සයා. ඉතින් ඊට පස්සේ කමටහන් සුද්ධ කරන්න ගියාම කියනවා ඉතින් මේවා තමයි කියන්නේ. මට භාවනා කරනකොට කල්පනා පහළ වෙනවා. මොකද්ද කල්පනාව? දරුවෝ මේ වෙලාවේ හරියට බත් ඉක්කනවත් දන්නේ නැහැ. අර කොණ්ඩ කන්න දීලා තියෙනවා දන්නේ නැහැ. අරවයි මෙවයි. මං හිතනවා උන් ඉහුතියට වැඩිය සන්තෝෂෙන් ඇති මේ කරදරේ ඉවරුණා කියලා. ඕගොල්ලෝ දවස් 10 වෙනකොට 20ක් භාවනා කරනවා නම් ඌ මට ලියුම් ලියලා පාවි. ලොකු දෙයක් ස්වාමීන් වහන්සේ ලොකු විනාශ සිද්ධ වෙන නිසා නෝයන්ට මොකද මේ gedara තිබුණ නාකි ටික නෑ දැන් කරදරය. අපිට සෑහෙන පිංචිත් දෙනවා වැඩ. මොකද ඕගොල්ලෝ හිටපහම කරන්නේම ඇඟිලි ගහන්නේ දරුවන් වැඩ වලට ඇඟිලි ගහනවා. දරුවනේ දරුවන් වැඩ වලට ඇඟිලි ගහනවා. උන්න මල කරදරේ කනේ කිනිතුල කනවා වගේ ඉන්නේ. ඒක ඒ නිසා මේක ඉන්නකොට මතක තියාගන්න ඕගොල්ලෝ නැති වුණාට කිසිම කිසිම අඩුවක් ගෙදර වෙන්නේ නැහැ. ඒකට මේ අසංකාරික සසංකාරික ભેදී ඉතාමත් දරුණු. අපි කොච්චර මේක නතර කරන්න හැදුවත් ඇතුළතින් එන්න පටන් අර ගන්නවා පුදුමාකාර අසංස්කාරිකව මේ විඥානයේ විසින් සංස්කාර අවසන් පටන් අර ගන්නවා. කොහොම නිකන් ඉඳලා බෑ මොනවා හරි මට ආහාර හොයලා දීපන් කියලා. විඥානයේ කෙලින්ම ඉන්ද්‍රිය පද්ද වෙලා රූප බලමින් ශබ්ද අහමින් ගඳ බලමින් රස බලමින් පහස ලබමින් විවිධ අරමුණු දිගේ එවිදිමින් ඉන්නකොට කියනවා ඒ විඥානෙට සුපතිච්ඡිත විඥානය කියලා. මනාකොට ප්‍රතිෂ්ඨාවක් ලද විඥානයට රූප නැත්තම් ශබ්ද තියෙනවා ශබ්ද නැත්තම් ගඳ තියෙනවා ගඳ නැත්තම් රස තියෙනවා ඕන තරම් පැන පැන ඉන්න පුළුවන්. ඒක තමයි පුත්තජනය සාමාන්‍යයෙන් ඇත්ත කරගෙන ඉන්නකොට වෙන්නේ. විඥානය හොඳටම තහවුරු වෙලා. ඊට පස්සේ අපි භාවනා කරලා එක අරමුණක ආනාපානය හරි පිම්බි මේකිට හරි මතුවෙන අරමුණක් දැකලා ඒකත් ගෙවුනම දැන් මොකද වෙන්නේ බලන්න. විඥාණයට පිට ය아가න්න නැහැ. හැම ආයතනයකම දොරවල් වැහෙනවා. ඇහැ නැහැ රූප නැහැ. කනට ශබ්ද වුණාට ඇහෙන්නෙත් නැහැ. ගඳට නහයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දිවට රසයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කයෙන් හිතලා මොනවක්වත් කරන්නේ නැහැ. හිතට හිතවිලිත් එන්නේ නැත්නම් ඉන්ද්‍රිය බද්ධව තිබුණු විඥාණයට අර රැහන් හයම කපල යනවා. කපල ගිහිල්ලා ඇතුලේ කොටු දැන් මේ විදිහට විඥානයේ ප්‍රතිෂ්ඨාව නැති වුණාට පස්සේ දරා ගන්න බැරි වුණාට පස්සේ විඥානේ ලේසියෙන් වැඩි අතාරින්නේ නැහැ. එයා සංස්කාර වලට කතා කරලා කියනවා මොනව හරි කරපන් කියලා. ඉතින් සංස්කාර කරන්නේ මොකද්ද? විච්චි මතකවල ඇදලා දානවා. පරණ සංඥාවල් ඇදලා දානවා. කයෙන්ම නලවලා වේදනාව ඇති කරලා දෙනවා. ඒක වේදනා සංඥා සංස්කාර කියන මේ තුන ගබඩාවෙන් අරගෙන අවසන් පටන් ගන්නවා. දැන් යෝගාවචරය දන්නේ නැත්නම් මේක පිටින් ආප එකක්ද ඇතුලෙන් පිටතට ගිය එකක්ද කියලා එහෙම නැත්නම් මේ කරපු එකක්ද කෙරෙන එකක්ද කියලා යෝගාචරයට ඇත්තටම හිතෙන් හදලා දෙන මේ ශබ්ද ඇත්ත සත්වලට වැඩි හොඳින් ඇහෙන්න පටන් ගන්නවා හිතින් ඇති කළ දෙන මේ කයේ නැලවිලි පැද්දෙදි ඇත්ත කයේ හැලපැල නැලවිලි පැද්දුලට වැඩියෙන් පේන්න පටන් ගන්නවා. හිත අතීත දේවල් ඈත තියෙන දේවල් වෙන්න තියෙන දේවල් මවලා පෙන්නනවා ඇත්ත වගේ පේන්න පටන් ගන්නවා. මේකට වනෝලෝකය කියලායි කියන්නේ. මේ නිසා යෝග අවතරයට මුලින්ම කියන්නේ පිටින් හුස්ම ඇතුළට එන එක ආශ්වාසය වශයෙන් අපි හඳුනනවා නම් ඇතුළේ තිබෙන හුස්ම පිටතට යන එක ප්‍රශ්වාසය කියලා හඳුනනවා නම් මේ ඇතුළේන හුස්මයි පිටේන හුස්මයි අතර දෙක වාගේ පිටින් සංඥා ඇවිල්ලා ඇති කරන විඥාන තියෙනවා ඇතුළෙන් සංඥාවල් හදාගෙන ඇති කරන විඥාන තියෙනවා පිටින් එනේව සසංකාරිකයි ඇතුලින් එනවා අසංස්කාරිකයි. යෝගාචරයට මේ දෙක වෙන් කරගන්න බැරි නම් යෝගාචරය මනෝලෝකයකද ඉන්නේ හීනෙකද ඉන්නේ නිින්ද ගිහිල්ලාද ඉන්නේ කියලා යෝගාචරයට අල්ලන්න බැරි වෙනවා. ඒ මදිවට ඒන හැම සංඥාවක්ම හැම වේදනාවක්ම හැම සංස්කාරයක්ම ඇත්ත වෙන්න පටන් ගන්නවා. බුදුහාමුදුර මොනව කරන්නද මෙතනදී? ගුරුහාමුදුර මොනව කරන්නද මෙතනදී? යෝගාවචර දන්නේ නැත්නම් මේක ඇතුලෙන් හටගත්ත දෙයක්ද? නැත්නම් බාහිරින් ආපු අරමුණක් නිසා ඇතිවෙච්ච ආපතගත වෙච්ච රූප සද්ද ගන්ධ රස ස්න ස්පර්ශ නිසා ඇතිවෙච්ච හිතක්ද? නැත්නම් ඇතුලෙන්ම පහළ වෙච්ච හිතක්ද කියන එක වෙන් කරගන්න බැරි නම් සෑහෙන කාලයක් යෝගාචර වටවලල්ලේ ඇවිදින්න වෙනවා. පතිතිත විඥානේ හඳුනගන්න නැතුව පචිතිස විඥාන දෙන්සින ආහාර කපලා දාලා. ඒව නැති වුණාට පස්සේ අසංස්කාරිකව පහල කරන මේ දේවල් මතින් විඥානයේ පොහොර ලබන ගතිය. පොහොර ලැබීම සඳහා මේ මායා කරන ගතිය, මිරිඟු ඇති කරන ගතිය, හීන ඇති කරන ගතිය, මනෝලෝක ඇති කරන ගතිය. යෝගාචරය දැකපු දවසේ තමයි තේන්නේ හිත කොච්චර චපලද කියලා, හිත කොච්චර ෂටද කියලා, හිත කොච්චර මායාවී කාර්යද කියලා. ඊට ඕන දෙයක් නවල පෙන්වන්න පුළුවන්. එයාට ඕන කරලා තියෙන්නේ කවදාකවත් නැති වෙන්නේ නැතු එයාගේ අධිරාජ්‍ය පවත්වන්න. ඇත්ත නැත්තම් අවලා පෙන්නේ. ඉතින් යෝගාවචරය දන්නේ නැත්නම් මේක මේ බාහිරින් ඇවිල්ලා කිප්පිලක් නිසා, බාහිර හැප්පිලක් නිසා, බාහිරින් ඇතිවෙච්ච කිසි කැවිල්ලක් නිසා පහළ වෙච්ච දෙයක්ද? දැන් හදාගෙන කරන දෙයක්ද කිය දෙකින්ද වෙන්නේ කියලා. එතනදී හරි මේ සංස්කාර පිළිබඳව හරි පටලවිලකට යනවා. යෝගාචරය මේක දැනගත්තොත් මේක දැන් හිතින් පහළ වෙන මඩකොටකින් පහළ දිය බුබුලු වගේ විවිධ සංඥා එනවා විවිධ විවිධ චේතන වේදනා එනවා විවිධ සංස්කාර එනවා මේ වදියා මම කියන්නේත් නැතුව මගේ කියන්නේත් නැතුව මගේ ආත්මය කියන්නේත් නැතුව මේ තමම නේසෝමච්චි නමේසෝ අත්තා මේ මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි කියලා බලහන හිටියොත් උගාක් වෙලා යනකොට තේරෙන්න පටන් ගන්නවා සමහර ඒවා හොඳ සංස්කාර හේතු සහිතව සංඛාරිකව පහළ සමහර අසංස්කාරිකව පහළ වෙනවා අසංස්කාරික කාය විඥානක් තියෙනවා විඥාති තියෙනවා වචී විඥාති තියෙනවා මනෝ විඥාති තියෙනවා මේක පිළිබඳ කිසිම පාලන ශක්තියක් යෝගාවචරයට නැහැ එකම එකයි තියෙන්නේ මේක මම නෙවෙයි කියන එකයි මේක මගේ නෙවෙයි කියන එකයි මේක මගේ ආත්මය නෙවෙයි කියන එකයි ඒකම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන එකමයි සරුවත් chance වෙන පැත්තකින් කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. මේන අරමුණු වලට හැලහැප්පෙනවට වැඩිය මේ සාන්තයි මේ ප්‍රණීතයි මොකද්ද මේ අරමුණු කෙරේ උපේක්ෂා වීම. දැන් ඉතින් සතිය එන්න ඕනේ සතිය උත්කෘෂ්ඨම මට්ටමට. හිතලා කෙරුවත් හිතිලා කෙරුවත් මේ දෙකම මම කියාගන්නේ. මේ දෙකම මගේ කියාගන්නේ. මේ දෙකම මගේ ආත්මය කරගන්නේ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී වීරති ඉති බහිද්ධා වා කායේ කායානුපස්සී වීති ඉති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී වීරති යතා යතා වා පනියස අනස්ස කායෝ පනීතෝ හෝති තත තතනම් පජහත් පජානාති අනිසිතෝ ච ලිහෙරති නච කිංචි ලෝකේ උපාදීති කාය විඤ්ඤාතය ඇතුළෙමත් පහළ වෙනවා බාහිරෙමත් පහළ වෙනවා උලන් වදින නිසා වෙන්න පුළුවන් උලන් වදිනා වගේ කියලා හිතිලා තිරිකඩු පිපෙන්න පුළුවන් ඔය දෙකේ එකක්වත් අල්ලන්න බෑ කියන. ඔය එකකින්වත් නිසා හට ගැනීමක් වෙන්න දෙන්න එපා. එතනම දැනගන්න අනිශ්චිතෝච විහෙරති. මේවා නිසා අවුස්සෙන්න දෙන්න එපා. මේක හොඳයි කියන්නත් එපා, නරකයි කියන්නත් එපා. මම කියන්නත් එපා, මගේ කියන්නත් එපා, මගේ ආත්මේ කරගන්නත් එපා. මේ දෙකටම සමසිත උපේක්ෂා හිත පහල කරොත් කය සම්බන්ධවත් බුදුහාමර මේකම කියනවා. වේදනා සම්බන්ධයකොත් මේකම කියනවා. චිත්ත ධර්ම පිළිබඳවත් මේක කියනවා. ධර්මතා පිළිබඳවත් මේක කියන. මේක තමයි ලෝකේ තියෙන ලොකුම දානි. මේ සියල්ලම අතහැරලා දාන. මේ සියල්ලම ඡාග පටිනිසග්ග මුච්චි අනාලය. මේක ත්‍යාගවන්ත වෙන්න ඕන. සුභේතාවත් අසුභේතාවත් මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි. පටිනිසග්ග අතාරින්න ඕන. මුත්‍ති මේ මිදෙන්න ඕන. අනාලය මේකට ආලේ හැරලන්න ඕන. ආලේ හැරපන්න ඕන. නිසා මත්වීම නතර කරන්න යන්න එපා. මත්වෙන එක වෙනවා මඩ කොටකින් බුබුලු දාන්න වගේ වතුර හැලියක් පැහෙන්න කිට් වෙනකොට බුබුලු දාන්න වගේ එනවා. මේ එකක්වත් මම කියන්නේ නැතු එකක්වත් මගේ කියන්නේ නැතු එකක්වත් මගේ ආත්මය කරන්නේ නැතු ඉන්නවට විවේක නිසිතං කියන වචනේ බුදුහාමරෝ පාවිච්චි කරනවා. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටි නිසග්ගාන පස්සේ. මේක තියා බලන්න ඕනේ අනුංගිකක් වගේ විවේකීව බලන්නේ. විරාගීව බලනවා මේක රංජනය කරන්න යන්නේ. මේක ඉනවා හොඳයි, මේක ඉනවා නරකයි, මේක සුභයි, මේක අසුභයි. මොකක්වත් නැහැ. ඒ හිතලා කරුවත් හිතිලා කරවත්. සසංකාරිකුණත් අසංකාරිකුණත් මේක දිහා බලන්න පුළුවන් නම් විඥාණයට තියෙන අර ඊගාව දහන් ගැටේ, ඊගාව ප්‍රෝඩාව, ඊගාව ඇස් බැඳුමක් කඩලා ඉව ඉසෙල්ල පෝෂණය ලැබුවේ රූප ශබ්ද ගන්ධ රස ඇහ කන දිවනාසය හරහා. ඥානපණ කියුණාට පස්සේ ඒක නෑ. ඊට පස්සේ හිත මව අපාන්න ගන්නවා. මේ තියෙන දේවල් වරණ මතක වලින් අවසන්ඩ පට ගන්නවා. ඒකටත් නොසැලී ඉන්නවා. නොසැලී ඉන්නවා කියලා කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. එහෙම නැත්නම් ඒතන් සන්තං ඒතන් පණීතං යදිසං උපේක්ඛා මේ ශාන්තයි මේ ප්‍රණීතයි එනම් මෙයාට නොසැලෙන උපේක්ෂාව. එහෙම නැත්නම් විවේක නිස්සම් විරාග නිසිතා නිරෝධ නිසිතා පටිනිස්සග්ගාන පස්සේ. මෙතනදිත් මට බැරිද විවේක වෙන්න. මෙතනදිත් මට බැරිද විරාගයටපත් වෙන්න. මෙතනදිත් මට බැරිද නිරුද්ධ වෙනවා විතරක් දකින්න. මතුවෙන පැත්ත නෙවෙයි. පටිනිස්සක් ගන්න පස්සේ අත යන පැත්ත, අතහැර දාන පැත්ත බලන්න කිව්වහම එතකොට මේ යෝගාවචරය මේ සකස් කිරීම නොකිරීම. එහෙම නැත්නම් අරැඳීම් නොකිරීම, ප්‍රතික්‍රියා නොකිරීම. රූප පෙනෙන්නේ නමුත් අන්ධේ කුසේ ක්‍රියා කිරීම. ශබ්ද ඇහුනට නමුත් බීරේ කුසේ ක්‍රියා කිරීම. ඇහුනොත් ඇහුන මතින්ම නතර කිරීම. දැක්කොත් දැක්ක පණින්ම නතර කිරීම. හිතුනොත් හිතුන මතින්ම නතර කිරීම. දැනුනොත් දැනුන මතින්ම නතර කිරීම කියන කලාව මේකෙන් කියන්නේ සති කියන උපකරණයේ අන්තිම සියුම් කැපිල්ල. ඒකට විඥාණයට ලැබෙන්න තියෙන ආහාර මනෝ සංචේතන ආහාරත් නැතු වෙනවා. මනෝ සංචේතන ආහාර කියන්නේ සංචේතනා මාර්ගයේ මේ කොහොම හරි කළා සේලා ඉඳිලා හරි මේක නඩත්තු කරන්න හදන ගතිය. ඉතින් මෙතෙන්දි චේතනා සූත්‍රයේදී ਸਰවත්‍ංශය දාහන් කළා තියෙනවා මේ තරමට රූප සද්ද ගන්ධ රසත් කපහැරලා ඊගාටමත් වෙන මේ වේදනා සංඥා පිළිබඳවත් නේතන්නම නීසෝ හමස්සින මේසෝ අත්තා කියලා. දුරස්ත වෙන්න දැනගත්තට පස්සේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණන්තං හෝති විඥානස්ස පතිච්චාය කියලා. ඊට පස්සේ චේතනා මත විඥානය පෝෂණය ලබනවා. ප්‍රකල්පනා මත චේත විඥානය පෝෂණය ලබනවා. අනුසේ ධර්ම මත විඥානය පෝෂණය ලබනවා. ඒක කර්මණු කරගෙන ඇති දෙයක් නෙවෙයි දැන් අරමුණු කරන්නේ. නැති දෙයක් අරමුණු කරන ඒකේ ප්‍රතිෂ්ඨාව ලබනවා. එතකොට යෝගාවචරයේ අදිෂ්ඨාන කරගෙන යනකොට මම මෙතෙන් එහාට වෙන මොනවත් නැත්තම් මෙයා චේතනා මත හෝ ජීවත් වෙනවා. චේතනා මත හෝ පෝෂණ ලැබෙනවා. චේතනා මත හෝ පරපෝෂිත වෙනවා. ඒ නිසා මේ චේතනාවක් පහළ නොකරනව අපිට මේ කියනවා ප්‍රතික්‍රියා නොකරනව අභිමතාර්ථ නැති කරගන්නම චේතනාව පහළ කරන්න වෙනවා. මට මේ චේතනා කියන වචනේ අර්ථ දෙකකින් පාවිච්චි කරන්න වෙනවා. චේතනා නැති කිරීම සඳහාම චේතනාව පහළ කරන්න වෙනවා. මෙන්න මේ චේතනාවට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කරණය. බුදුහාමුදුරුවෝ කියලා දෙන එකත් <clears throat> සංස්කරණයක්. හැබැයි ඒකේ තියෙන එකම වැඩේ තමයි සංස්කරණය නොකිරීම සඳහා ගන්න චේතනාව. සකස් කිරීමයි නොකරන්න ගන්න චේතනාවක්. ඒකට ප්‍රකල්පනා කියලා කියන්නේ නව නිර්මාණ ඉදිරි සැලසුම්. ජීවෝගාවචරයට ඒක ඌමනා උනන් නැත කරන්න බෑ. ඒක කනගාටු වෙන්න දෙයක් නෑ. නමුත් හිතලා කරන්න යන්න එපා. එතකොට දෝරේ ගලන්න පටන් ගන්නවා මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ මම මේ මේ වෙලාවේ නිකන් ඉන්නවට වැඩිය හොඳ නැද්ද බුද්ධානුස්සතිය වඩන එක අසුභ භාවනා කරන එක අනිච්ච දුක්ඛං අනත්තම් බලන එක එහෙම නැත්නම් නානා <clears throat> මති මතාන්තර ඇහිච්ච දේවල් කරන්න හිතනවා. මේ හැම දෙයකින්ම විඥානේ පෝෂණය ලබනවා. එහෙම නැත්නම් අනුසේ ධර්ම. එතකොට චේතනා ප්‍රකල්පනා දැන දැන දැක දැක කපා හැරියොත් අනුසේ විතරක් ඉතුරු වෙනවා. එතකොට පේන්න පටන් ගන්නවා මේක මොන්න තරම් මායාකාරී විදියට මේ බොරුව ගෙනියනවද කියලා ඇත්ත මූල කර්මස්ථාන නැහැ. නිමිති නැහැ. ප්‍රනිදි නැහැ. ඒක මහා ශූන්‍ය දෙයක සම්පූර්ණම වපෑමක් කරනවා. ඒක දකින්න එක විතරයි කියනවා සරුවචනාංශය යාගේ හෙළුව පේන තියෙන එකම දේ. ඒ අනුසය ඇවිල්ලා අපිට 18 සන්නි නටනකොට බහුරූපෝලම් පානකොට මේක කොච්චරක් නැති දෙයක් ඇති දෙයක් බවට පත් කිරීමක්ද මේක හිස්ත්‍යද තුච්ඡද අනත්තද පරතෝද රිත්තද කියලා තේරෙන්න පටන් ගන්නවා. මේ අනාත්මතාවය පෙන්වන ලක්ෂණ පහකි. අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ තුච්ඡතෝ තුච්ඡතෝ හිතතෝ අසාරතෝ පරතෝ එතකොට තමයි මේ මතුවෙන හැම දෙයකම රූප වෙන්න පුළුවන් රූපාකාර දේවල් වෙන්න පුළුවන් වේදනා වගේ වෙන්න පුළුවන් සංඥා වෙන්න පුළුවන් සංස්කාර වෙන්න පුළුවන් කොයි දේ වුණත් මේක නැති දෙයකින් මවාපාන දෙයක් එන්න පටන් ගත්තාම අපි මේකට මේ මදිවට රූප ශබ්ද ගන්ධ රස දෙමින් ඒවට ආඩම්බර වෙමින් කොච්චරක්නම් විඥානයේ ප්‍රතිෂ්ඨාව දුන්නද දැන් ඒක නොදී ඉඳ ප්‍රයෝග කරනකොට විඥානයේ මවාපාන දේවල් දිහා බලනකොට මුළු ලෝකෙම විඥානයේ විසින් මවන ලද්දක් බව අඩු ගානේ මේ චිත්තක්ෂණයේදී පේනවා ඒකට කියනවා විඤ්ඤාති කියලා ඒකට කියන විඤ්ඤාති කියලා යථාර්ථයෙන් පටන් ගන්නවා විඤ්ඤාති මාත්‍රයක් පමණයි ලෝකේ කියන්නේ. සත්‍යත් දෙක අරපු ගමන් ස්ත්‍රී ඉන්නවා පුරුෂෝ ඉන්නවා හරි තිනවා වැරදි තිනවා හොඳ තිනවා නරක තිනවා දීගන්ත අනුන්තුලන් සුභාසුභං আদি වශයෙන් ඔක්කොම තියෙනවා. මෙතන ගියාට පස්සේ තමයි පේන්න පටන් ගන්න මේ ඔක්කොම මනෝමූලයි මනෝපුප්පංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. එතකොට තමයි සතුටක් එනවනේ හොඳයි කියලා හිතෙනවනම් ඒ හිත හොඳ වෙලාවට කොයි දෙයක් හොඳයි තමයි. නරකයි කියලා හිතනනම් අසුබයි කියලා හිතනනම් හිත නරක වෙලාවට කොයි දෙයක් අසුබම තමයි. එතකොට කියදාට හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. හිත මොකද්ද වෙන්නේ? ඒ විදිහට තමයි ලෝකේ දර්ශනය. ඉතින් එකම දර්ශනයක් තියා හිත දෙකක් තියෙන දෙන්නේ බලපුවම දෙකක් කියනවා. ඉතින් ඒ දෙන්න ගහගන්න. මම මේ දැකලයි කියන්නේ මම මේ බලලයි කියන්නේ කියලා. බොරු නෙවෙයි. නමුත් මේ බලන හිද්දක අනුවයි ඕක බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600 ඉස්සලා කිව්වට මුලෝ යකෙ පිළිගත්තේ නැහැ. දැන් මේ විද්‍යාවෙන් පෙන්ලා දීලා තියෙනවා. ස්ට්‍රෝඩින්ජර් කියන විද්‍යාඥ අවුරුදු 300කට විතර ඉස්සලා මේක හොයාගත්තේ. විද්‍යාවට එලි කරගන්න බැරුව හිටියා. විඥාන දැන් කියනවා ද්‍රව්‍ය වස්තු රූප රූප ද්‍රව්‍ය වස්තු බාටපත් වෙන්නේ විඥානයේ හැප්පුණොත් විතරයි. නැත්තම් ඒවා රූප වෙන්නේ නැහැ කියලා. විඥානයේ හැප්පුණාට පස්සේ තමයි මේ ශක්ති කහ පාට නිල් පාට රතු පාට වශයෙන් විවිධ වර්ණ හැඩතල ගන්න විඥානයේ නැත්තම් මේ වගේ රූපාකාරයක් නැහැ. මේ වල ශක්ති වශයෙන් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරා යේන යේන හිමඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤත යමක් යමක් ගැන මඤ්ඤණා කරන්න ගත්තොත් රාග ද්වේෂ මොහසයිත කල්පනා කරන්න ගත්තොත් ඒ නිසාම ඒක වෙන දෙයක් වාටපත් වෙනවා කියන්නේ. දේවල් වෙන දෙයක් වාටපත් වෙන වෙන නිකක් මොකක්වත් නිසා නෙවෙයි තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාව නිසාමයි, තණ්හාව නිසාමයි, මාන්න නිසාමයි, දික්කේ නිසාමයි. පත් වුණාට පස්සේ ඒකට වග කියන්න වෙනවා වෙනස් වෙනකොට ඒවට අඬන්න වෙනවා නමුත් පත් කරගන්න නැතුව අහගෙන යන යනාතේ අඬරලා නිකන් හිටියනම් ඒකට අපි කියනවා තහතතාවේ කියලා සබහ ධර්මයට යන්නේ නැති යන්න කිව්වම අපිට නඩත්තු කරන්න දෙයක්වත් නැහැ අපිට මානසික ආතති ගන්න දෙයක්වත් නැහැ පශ්චාත්තාප වෙන්න දෙයක්වත් නැහැ වෙන දේ වෙන තාලයට වෙනවා ඒක විතර හොඳ පද්ධතියක් ලෝකයේ ඇත්තේ සරුවත්යන්සේ කියනවා මට පේන්නේ නැහැ මහන්නේ මහ කැලේ විතර ලස්සන පද්ධතියක් මුළු ලෝකෙ කොහෙවත් තියෙන්නේ කියලා. ඒක අහකන වතුර ටික ඔක්කොම එකතු කරගෙන වතුරේ පොරදෙනන වැස්සේ. වැටෙන අවුව සම්පූර්ණයෙන් පොරදෙනන පොරදෙන ගන්නවා මේ මේ මොකද අපි කියන්නේ ෆොටෝසින්තසිස් එහෙම නැත්නම් මේ ආහාර හදනවා හුලඟ කැලේ යර යන හුලඟ අල්ලකට නඩත්තු කර ගන්නවා. උණුසුම වැඩි වෙනකොට ඒක අල්ල ගන්නවා. සීතල වෙනකොට නඩත්තු කරනවා. නඩත්තු කරලා කැලේ මනුස්සයාට ඕන ඔක්කොම දේවල් දෙනවයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කිසිම දෙයක් ඉල්ලන්නේ කවදාකවත් කැලේ මට අහවල් දෙ දීපන් කියලා ඉල්ලන්නේ හැබැයි අහකන සීරගෙම වැඩ අරගෙන මනුස්සයට කරන ඔක්කොම දේ දෙනවා ඒ කැලේ කපන්න පොරවක් හදන්න ලී කැල්ලක් කපන්න මිනිහටත් හේවල දෙනවා. ඌවෙන්නේ ගැලේ කපන්න තමයි. අන්ට ඒ මිනිහටත් හේවල දෙනවා. ඒකයි බණ භාවනා කරන්න කැලේකට යන්න කියලා කියන එක ස්වයන් සිද්ධ පද්ධතියක්. වැටෙන අවුවෙන්, වැටෙන වැස්සෙන්, වැටෙන හුලඟෙන් ඔක්කොම වැඩ අරගෙන අවශ්‍ය සේරම දෙනවා. නගරය කියලා කියන්නේ අපායක් පින්වත්නි. ඒක සියලු දේ පාලනය කරලා අන්තිමට මේක අසුචි වලක් කරගෙන තියෙනවා. ඒ නගරයක් ආය කවදාකවත් ස්වයන් සිද්ධ තත්ත්වයට යන අවුරුදු දහස් ගණනක් යනවා. ඒ තරම්ම මේකේ පරිසරය කෙලෙසලා ඕසෝන් වාතය නැති කරලා මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි කරලා එතනින් ගියාම උණුසුම ඇති කරලා පිළිකාජනක දේවල් උද්දුම විදියට පිටරටට ගියාම කවදාකවත් ලිඳක් කහනන තහනම්. ලිඳකින් වතුර ගත්තොත් නඩු දානවා. අවුවදියා බලන්න තහනම් සංග්ලාස් දාන්න යුතු. අවුව ඇවිදින්න තහනම්. ඔක්කොම ගහකින් ගැටෙන ගෙඩියක් කවදාකවත් කන්නේ නැහැ. උද්දුම හිතෙනවා ගස්සට ගෙඩි වැටලා දින ඔක්කොම සුපර් මාකට් ගිහිල්ලා ගේනවා මිසක් කවදාකවත් ගහෙන් වැටි ගෙඩියක් කන්න දන්නෙත් නැහැ මේ මිනිස්සු. ඔය පිටරට ඉන්නේ එක එකක්වත් දන්නේ නැහැ මේ චොක්ලට් හදන්නේ ගස් වලින් හැදෙන කොකෝ జాතියකින් කියලා. ශ්‍රීලන්තේ තමයි වැඩිම සල්ලි හම්බ කරන චොක්ලට් වලින්. ඒක ඒක එක ගහක්වත් නැහැ කොකෝ ගහක් ඇත්තේ නැහැ. ශ්‍රීලන්තේ ඉන්නේ එක එක්කත් දන්නේ චොක්ලට් හදන්නේ කොකෝ වලින් කියලා. මහා විකාර ලෝකයක් තියෙනවා. ස්වභාවිකව ඉඳ ගියොත් එහෙම නඩු දානවා. ගින්දරකෙන් පත්තු කරුවොත් එහෙම බුදු අම්මේ නිගමට හරි ගින්දර ටිකක් පත්තු කරුවොත් එහෙම මේ අඩු ගානේ අඩු ගානේ එන්ජින් එක ස්ටාර්ට් කරනකොට එක්සෝස් වැල් එකෙන් දුම්බටෙන් ගිනි පුළඟක් ගියොත් නඩු. නිකන් හරි පාර යන බබෙකුට කතා කළා බබා කිව්වනම් නඩු. පාර යන බල්ලෙක් අත ගාලා ඉහුරතල් කරුවනම් නඩු. ඒක මහ පුදුම ලෝකයක් තියෙන. මේ මෙහි ඉන්නකොට <clears throat> මේ හුලඟ මේ වතුර මේ කොස් ගහක කොස් කිරි ටිකක් කොහිල වලක තියෙන කොහිලාලයක් මේ වැටෙන පලාවක් කාගෙන ඉඳ ගියාම අන්නේ ඒක කියලා වැඩක් ඒ රටවල කිසිම දෙයක් මොනම තාලකින්වත් අපේ අර මිනිස්සේ ගිහිලා නිව්සීලන්ත <clears throat> කොහෙද? කිරි හදලා විකුණලා. ඒ කිරි පරීක්ෂා කරලා කිරි වල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය මේකයි මේකයි කිව්වේ ලිව්වේ නැහැ කියලා. එමස කොම්පැනි දාපු දවසෙල්ලා මේ වෙනකන් ලාභ ලාභ වලින් කොච්චර දෝ ගාණක් නඩු දාලා. ඉතින් මනස කොම්පැනි විකුණා ඊට පස්සේ වෙන මිනිස්සු කරන දැන් ඒ කිරි ඇනලයිස් කළා ටේබල් එක ගහලා අර කම්පැනි වගේ දෙගුණයක් ලාභ ගන්න. දැන් අපි කියලා අහන්න ඕනේ බීඑල් දෙනෙක් ඉන්නේ ඔකේ මොනවද තියෙන ප්‍රෝටීන් කියලා? ඉපිරිසුදු එලකිරි කියලා විකුණනවා. වැස්සියක් ඇව්වොත් අහයි යකෝ කවදාකවත් මං අපිරිසුදු එලකිරි හදලා තියනවාද කියලා. හදලා තියෙන මේ මිනිස්යාගේ තියෙන අමනකමට නෙවෙයි. පිරිසුදු මීපැණි කියලා විකුණනවා. ඒකම මීපැණි මීමැස්සෙක් හදලා තියෙනවද බලන්න අපිරිසුදු මීපැණියක්. අයියෝ මේ සංස්කරණය කියන කාරණාව දුර දිග බැලුවොත් මිනිස්සයා අත තිබ්බ තැන වණ කරනවා. ඉහඬ තිබ්බා වගේ. එක මිනිහ කියනවා කැලේ ඉන්න වල්බල්ලෝ කවදාකවත් ලෙඩ වෙච්ච කතාවක් අහලා තියෙනවා කියලා. දැන් හදන ඇල්සේෂන් බල්ලෙක් බලන්න. කොච්චර වියදම් කරන්න ඕනද කියලා. කැලේ වල්බල්ලන්ට ලෙඩ නේ. මාළුවෝ කවදාකවත් අහලා තියෙනවද ලෙඩ වෙච්ච මාළුවෙක් මොහොඳ ඉඳලා තියෙනවා කියන්නේ. දැන් ඔය නෙදලන් වල නෑ. නෝවේ රටේ අක්කර ගණන් මොහොත වෙන් කරලා බිස්නස් කාර්යෙට දෙනවා මාළුවව. උන් කරන්නේ ඒකේ දැල් ගහලා වට කරලා කැම දාන. කැම දානවා වැඩියෙන් වවන්න ඕන නිසා හත් තුන කන්න පුළුවන් ප්‍රමාණයට වැඩිය කැම දානවා. කෑම දාපම මූදේ යටටට්ටුවේ අතිරේක කෑම එකතු වෙලා දැන් විෂ වායු වර්ගයක් එන්න පටන් ගන්නවා. දැන් ඊට පස්සේ මාළු ලෙඩ වෙලා දැන් මාළු දොස්තරලා ඉන්නවා. බලු දොස්තරලා වගේ. අත්ක තිබ්බොත් මිනිස්සයා කියන සත අත්ක තිබ්බොත් කක්ක ගොඩයි. අපි හිතන්නේ අපි නැතුව මේක කරන්න බෑ කියලා. ඒකයි බුදුහාම කියන්නේ මේ අරඤ්‍යගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාකාරගතවා කියලා උන්වහන්සේ ඉපදුනේත් ගහක් යට බුදුනේත් ගහක් යට පින්නෝ පෑවෙත් ගහක් යට ඉංගියකට වගේ රක්කිති රජපැටියේ රක්කිති රජ වෙන්න තියෙන වාසනාව තිබුණ කෙනෙක් මේ ගහයට ගියේ ඒ තරම්ම මේ ස්වභාව සිද්ධිය ඒක විතර පිරිච්ච දෙයක් ඒක විතර සම්පත්‍ති කර දෙයක් ඒක විතර සන්තුෂ්ටි කර දෙයක් ඇත්තේ නැහැ මහාන ජීවිතේ අයන් ඉඳලා අක්යන්ට යනකම් ලියලා දීලා තියෙනවා ස්වභාවික විගත කරන හැටි. මේ තරමටම අනුකම්පාව තියෙනවා. මේ සංස්කාරයේ සංස්කරණය කරන්න බෑ. සංස්කරණය කෙරුවොත් අවිද්‍යාව නිසාමයි මේ කරන්නේ. සංස්කරණය නොකර බෑ. උන්වහන්සේ බුදුහාමුදුරුවෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංස්කරණය කළා. හතරවෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ මධ්‍ය ප්‍රතිපදා කියන්නේ ආර්ය අෂ්ටාංගවන් කියන බුදුහාමරේ සංස්කරණ ලද සංස්කාරයක්. උන්වහන්සේ සඳහන් කළා කියනවා මගේ සර්වඥතා ඥාණයට පෙනවා මේ සංස්කරණ අඩුම එක තමයි මේක මේක පාවිච්චි කරන්නේ සංස්කරණය කිරීම නැත කරා. සකස් කිරීම කරන්න නැත කරා. නමුත් ඒක බෑ සීල් රකින් නැති කෙනෙකුට සමාධියක් ඇති කරගත්තේ නැති කෙනෙකුට කාය සංස්කාර සංසිඳවගත්තේ නැති කෙනෙකුට මේක තේරෙන්නේ යම් කෙනෙක් සීලයක ඉඳලා සමාධි හිතක් ඇති කරගෙන ආනාපාන සතිය ඕකේ නිමිත්ත 100 100ක්ම ගෙවම් කරලා නැත්නම් 100 නැති තරමටම ගෙනල්ලා ඊ ගාවට හිතේ පහළ වෙන මේ සියල්ල දිහා සංස්කාර දෘෂ්ටි කෝණයෙන් බලලා මේවා මම නෙවෙයි මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා මේක විවේකීව බලන්න හිටියොත් ඔක තැම්පත් වෙනවල වෙන වෙන්න දෙයක් නැහැ. නමුත් මට බරපතල වගකීමක් තියෙනවා. පටන් ගන්නකොට කොහොමද එහෙනම් සංස්කාර නැතුව පටන් ගන්න. අභිමතාර්ථයක් නැතුව, අදිෂ්ඨානයක් නැතුව, එල්ලයක් නැතුව පටන් ගන්න. ඇත්තටම පටන් ගන්න අදිෂ්ඨානයක් ඕන. අල්සර පටන් ගන්න අභිමතාර්ථයක් ඕන. ඒක කරගෙන කරන ගිහිල්ලා තැනක් එන එක අතාරින්න. ඉතින් ඒක සම්බන්ධයෙන් අර කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා මේ රසායන විද්‍යාව උගන්වන මේ උත්ප්‍රේරක කියලා જાතියක්. කැටලිස් කියලා. ඒක කෘත්‍ය කරලා ඉවරනාට පස්සේ පැත්තකට යනවා. අපිට උගන්වනවා මේ හිමොග්ලොබින් කියලා රසායනිකයක් තියෙනවා ලේවල ඒක පෙනහලට ගියාට පස්සේ ඒකේ අර ඒකේ බාල්දියක් තියෙනවා කියලා හිතමු මේ බාල්දියේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පැත්තකට දාලා ඔක්සිජන් එකක් පුරවගෙන ආවිල්ලා මේ හෘද වසුරු ගෙනත් දෙනවා. හෘද වස්තු ඒක ගිහිල් වෙලා කොහේ හරි වැඩ කරන මාංශ පේශිකට දැම්මට පස්සේ එතන ගොඩාක් කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා තියෙනවා. එයා ඒ බාල්දියෙන් ඔක්සිජන් ටික එළියට දාලා කාබන් ඩයොක්සයිඩ් පුරවන ඇවිල්ලා ආය හෘද වස්තු පෙනහලට ගෙනලා තායි. බාල්දිය කිසි වෙනසක් වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් වල අතරමඟදී කිසිම අඩුවක් වැඩියක් වෙන්නේ අතන තිරක මෙතන කියන එක විතර ගන්න මේවට කියන උත්ප්‍රේරක කියලා. උත්ප්‍රේරක කරන්නේ සීමිත කෘත්‍යයක් කරනවා. හැබැයි කිසිසේත්ම රසායනික පද්ධතියේ බලපෑමක් නොකරනවා. ඒ නිසා මේ සංස්කාර කියන එකත් උත්ප්‍රේරකයක්. ඒක මෙන්න මෙතෙන්දී හැලෙනවා. ඒක මම හලන්න ඕනේ කියන එක තමයි ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලෝකය. ඉතින් යෝගාවචර මුලින් හයියෙන් අල්ලගත්ත නිසා අතෙන්දී හයියෙන් අල්ලනවා. අල්ලුවට පස්සේ ඉතින් අපස්මාර රෝග තමයි ඉතුරු වෙන්නේ තියෙන්නේ. මලිය මොලේ නරක් වීම තමයි ඉතුරු වෙන්නේ. මේ සංස්කාර සංස්කාර බව දන්නේ නැති නිසා මෙතෙන්ද වෙනකන් යනකම් මට පිට උනා කියලා ඒක කරපින්න ගන්නවා. ඉතින් කරපින්න ගත්තට පස්සේ ඉතින් ඒක මහා කරදරයක් වෙනවා බුද්ධ ජනක සඳහන් කරලා තියෙනවා මේ ධර්මයේ තියෙන තරණත්තාය තරණත්තායනෝ නෝ ගහනත්තාය කියන මේක ඊතර වීම සඳහා විතරයි මේ ධර්මයේ තියෙන කරේ තියාගන්න නෙවෙයි. උංගා පොත්පත් කියන නැත්තඳ වෙලා තියෙන්නේ. ඒක කරේ තියාගෙන ඉන්නවා මිසක් මේකේ ප්‍රායෝගික පැත්ත දන්නේ නැහැ. ඒක ලියලා ඒක බිම තියන්න වෙච්ච දවසේ හරියට පශ්චාත්තාප වෙනවා. මෙච්චර වටිනා ධර්ම කොහොමද බිම තියන්නේ? සංස්කාර ගැන බලනකොට කියන්න තියෙන්නේ ධම්මෝපිවෝ වික්කවේ පහතබ්බා පගේ අධම්මෝ කියලා බුදුහාමර දේශනා කරලා තිනවා කුල්ලූපම සූත්‍රයේදී මහන්නේ මේ ධර්මයත් ඔබලට අතාරින්න වෙනවා අධර්මය ගැන කුමන කතාවද කියලා. නිසා සංස්කාර ගැන උගන්වනකොට මතක් කරන්න වෙනවා සතියෙන් අරමුණ දිහා බලාන ඉන්නකොට තියෙන සතිය හොඳයි. නමුත් Tamanට තියෙනවනම් දැන් අරමුණේ නැහැ කියලා දැනගන්න සතියක් ඒක අරිට වැඩි හොඳයි. මම නැවතත් කියනවා සතියෙන් සතියේ ඉන්න බව දැනගන්න සතිය හොඳයි. සතියෙන් සතිය නැති බව දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා කීට වැඩිය හොඳයි. මොකද ඒතකොට සතිය හැලිලා. හැලිච්ච බව දන්න. මේනේ වචන පටලවිල්ලක් තමයි තියෙන්නේ. නමුත් මේක යෝග ජීවිතේ කරත හැකි. ඒ නිසා සද්ධාව තියෙන්නේ කොහොඳයි. හැබැයි සද්ධාව නැති බව දැනගෙන සැලෙන්න තු වෙන්න පුළුවන් නම් ඊට වැඩිය හොඳයි. වීර්යය තියෙනක හොඳයි. වීර්යය නැතිවලා කුසීතල වැක්කිරලා නිදිමත වෙලා ඒ සැලෙන්න තු වෙන්න පුළුවන් නම් වීර්යයට වැඩිය ඒක හොඳයි. සතිය තියෙනක හොඳයි. නමුත් සතිය නෑ කියලා පශ්චාත්තාප නොවි මැද හිතින් ශික්ෂාවේ යන්න පුළුවන් නම් ඒක අල්ට වැඩිය හොඳයි. සමාධිය තියෙනක හොඳයි. නෝ සමාධිය නැහැ නන්නත්තර වෙලා විසිරලා මොනවාක්වත් කරගන්න බැරි වෙනවා නොසලී ඉන්න පුළුවන් නම් අරිට වැඩිය හොඳයි. ප්‍රඥාව තියෙන එක හොඳයි. නමුත් මට මෙච්චර තකතිරුකම තියෙනවා කියලා යම් වෙලාවක වැටහෙනවා නම් ප්‍රඥාව නැති ගතිය. එතනදී නොසලී ඉන්න පුළුවන් නම් ප්‍රඥාවට වැඩිය හොඳයි. එකක්වත් ඒකට කියන දේවල් නෙමෙයි මේ ඔක්කොම ප්‍රයෝජනෙ සඳහා විතරයි පාවිච්චි කරන්න තියෙන්නේ. අන්න ඒ නිසා ඒකේ සීමාව ඉක්මවලා මේවට ඇලී බැඳී ගත්තොත් ඒ මත අනිවාර්යයෙන්ම මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ අමාරු වැඩ. ජලිපි අතර ගත්ත හිවලෙක් වාගේ මේ නරියෙක් මේ වඳුරෙක් වාගේ කපා ගන්න. මේක හරියට පාවිච්චි කරන්න ඕන ප්‍රයෝජනෙ දැනගෙන ඒක නිසා ඒ පිළිබඳව ඒ කියන්නේ අපිට භාවනාදී හම්බෙන මේ උපකරණ කට්ටලය කොහොමද පාවිච්චි කරන්නේ කොතනද විභජන කොතනද අතර ගන්න කියන එක ඉස්සරහට යනකොට කොච්චර සුකනම්මේද කියනවනම් කඩුව අතර ගත්ත සෙබල වගේ කඩුව අමෝර ගන්න ඒක බොහොම සුකනම්මේ විදිහට හසුරවන්න ඕන. කඩුව ගිලිහෙන්න දෙන්නත් එපා. හැබැයි ඕන පැත්තකට හරවන්න පුළුවන් විදිහට ඒක සුකනම්මේ කරන්න. මට මතකයි ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරා දැලිපිහිය හැමේ ගානකොට එනිකයි හොඳ ලස්සනට සුඛ නම් මේ විදිහට එහා පැත්ත මෙහා පැත්ත ගාන්න ඕනේ. දැලිපිය අමෝරගෙන බෑ ඒක කරන්න. බියක් ගලේ ගානකොට බිය අමෝරගෙන කරන්න බෑ. ඒක බොහෝම සුඛ නම් මේ විදිහට ගායවොත් විතර මුවාත බේර ගන්න. ඒ නිසා සංස්කාරවල දිහාට යනකොට මේ විපස්සනාවෙන් තොරව කවදාකවත් මේ ධර්මතාවයේ තියෙන මේ ෂටගති මායාවගති තේරුම් ගන්න බෑ. තේරුම් නොගන්නා තාක්කල් විඥානයේ පෝෂණය ලබනවා. විඥානයේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. උගල වෙලාවට යෝගාවචරය දැන නොදැන කරන්න මේ සංස්කාර හරහා විඥාණයට පෝර දෙන එක තමයි. 90 කිරි පෝන එක තමයි. නමුත් මෙතෙන්ට ආවට පස්සේ තමයි වේදනා සංඥා සංස්කාර හරහා සුත්ත මේ වශයෙන් හෝ චින්තා මේ වශයෙන් සමහර ප්‍රත්‍යක්ෂ වශයෙන් ආවට පස්සේ තමයි තේරෙන්නේ කල යුත්ත මොකද්ද මෙම කෙරුවොත් මොකද්ද වෙන්නේ කියලා යාන්ත්‍රණය දැනගෙන සමීකරණය දැනගෙන කරන්න පුළුවන් ශක්තිය ඉන්නේ මේකයි මේ මට්ටමට යනකොට ඒ කියන්නේ සංස්කාරවල තියෙන මේ පොඩා පොඩා කාරී ෂටගති මායවගති දකින්නට එමස නිවන නොදැක්කට නිවන මේ ආසන්නයේ Tamanට වැටෙන ගතිය යමක් නොකර සිටීමේ විවේකය යමක් නොකර සිටීමෙන් ලැබෙන විශ්‍රාමය යමක් නොකර සිටීමෙන් ලැබෙන හුදකලා බව යමක් නොකර සිටීමෙන් හම්බෙන උපේක්ෂාව කිට්ටු කරන බව තේරෙනවා තද බල අපහසුකටපත් වෙනවා මේක කාටවත් කියා ගන්න බැරුව යන මොන තාලෙන්වත් මොන જાතියවත් කර කවුරක්වත් පිළිගන්නේ නැහැ නිකන් කටළු කතා කියලා හිතානේ නමුත් යෝගාවචරය තේරෙනවා රාගය අඩු වෙන බව ද්වේෂය අඩු වෙන බව ගැටුම අඩු වෙන බව විරුද්ධ නොවි ගමන බේර ගන්න පුළුවන් වැඩියෙන් මොතෙන්දි කොක්ක වදින්නේ කිට්ටු අන්තයේ දුර ඉන්න මැදිහත් කෙනෙක්ගේ නෙවෙයි මේ වැඩේදී කිට්ටුවන් දෙන්න හොඳට තේනවා මෙයා කායේ කොහොල්ල නැහැ කියලා දැන්. ඇලවෙන්න බෑ අලව ගන්නත් බෑ. කොක්කට කොක්කක් කරනොත් තමයි කොක්ක වදින්නේ. කොක්කට ඉදිකට්ටක් වගේ දෙයක් වදිනකොට කොක්ක වදින්නේ. යෝගාවචරකේ මේ සංයෝජන ධර්ම හැකිලි දිගෑරෙන්න පටන් ගන්න. දිගෑරෙන්න පටන් ගන්නකොට කවුරු වෙල කොක්ක ගැව්වත් කොක්ක වදින්නේ නැහැ. ඒකට අර කොක්ක ගහන මිනිහට හරියට තරහ යනවා. ඒක ගොඩක් වෙන්නේ කිත්වන්දේ. නිසා කිට්ටුවන් දෙන්න ඇඟට නොදැනි. කොටිම කියන භාවනා කරන බවත් නොඅඟවා. භාවනා කරන්න පුළුවන් නම් මම හිතන ඒක තමයි දක්ෂම භාවනා ක්‍රමය කියලා. දැන් ඉන්න යෝගාචර කටපූච්චාන වෙයි. මොනවා හරි වෙච්ච ගමන් කෑ ගහන්න පටන් ගන්නවා. අරකයි මේකයි මම භාවනා කරනවා මම සිල් ලකිනවා. මේ ඔක්කොගෙම වෙන්නේ කිට්ටුවන්තේ කොක්ක ගහන එක තමයි. ඒ නිසා මතක තියාගෙන ඉන්න මේ සංස්කරණය පිළිබඳ තේරුම් ගත්තට පස්සේ ඒක මුළු රට ජීවන රටාව පුරාවට යන කලාවක් ඉගෙන ගන්න කිසිම තැනක ගිය පාරක හුළඟක් පේන්න තියන්න යන්න බෑ. ලොකු chance කිවි තමන්ගේ ගුණ සියල්ලම වසාගෙන. පුළුවන් කාර්කම් දක්ෂකම් කියා පාණ්ඩ යන වෙනුවට ಗುಣ වසාගෙන ජීවත් වුණොත් පාරට ගමනට බාධා නැහැ. කියා පාණ්ඩ ගියොත් අන්ධහර පාණ්ඩ ගියොත් ඒක ඉතින් ඉල්ලගෙන ඇඟේ දාගන්න කරදරයක් වඩපත් වෙනවා. මේකෙදී නෑ පැවිද්දෝ ගියෝ කියලා වෙනසක්. මේකේ නෑ ඥාන පිටිමි වෙනසක්. කොටිම බෞද්ධ බෞද්ධ වෙනසකුත් නෑ. ඒ නිසා කවදාකවත් යෝගාවචරයට ඉහළට යනකොට Tamanටම තේරෙන්නේ ඇයි භාවනා කරන්නේ කියලා. ඉතින් කවුරු හරි අහුවොත් කියන්නේ එන්නේ බුරුද්දර බුලත්තර කරනවා. බුරුද්දර බීඩි බොනවා වගේ ඔහේ කරනවා. ඒ යකින් බලනකොට නම් මං හිතන්නේ ලෝකේ තියෙන හැබ්බැහි වලින් භයානකම හැබ්බැහියක් තමයි භාවනාව. මේක අල්ලලා දුන්නොත් අය මොන තාලෙන්වත් නැති කරන්න බෑ. උන් නිවන් දැකලම තමයි නතර වෙන්නේ. ඒ සාමයේ සීළු දෙනාට මේ විදිහට කියලා නිවන් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. අද දවසේ ධර්ම දේශනාව නතර කරනවා සීළු දෙනාටම සනසිමු දා වේවා කියලා. හොඳයි අපි පැයකමාර විතර කාලයක් කරන් තියෙනවා. අපි ධර්ම දේශනා සැසිවාරය સમાપ્ત කිරීම වශයෙන් සීළු දෙනාම එකතුව එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ අනුමೋದනා ශීර්ෂයෙන් සම්ප්‍රදාන කුලෝ නිමාව සටහන් කරමු. පිංග පැමිණ වීමේ එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු Thank you.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 සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු